ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනාම tempත් වෙලා ධර්ම ගෞරවණීය යුක්තව සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉති සිමේ තයෝ ධම්මා සම්මා සංකප්පං අනුපරිවත්තಂತಿ අනුපරිධාවಂತಿ සේයති දං සම්මා දිට්ඨි සම්මා වායාමෝ සම්මා සතිති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ හතරවෙනි දවසේ ඒ වගේම අපේ දේශනා මාලාවේ හතරවෙනි දේශනාව. ඉතින් අපි බොහෝ දෙනා ශිරුම දෙනා දන්න පරිදි මේ දේශනාවට අදාළ පාඩය උද්දෘත කරගත්තේ උපුටා ගන්න ලද්දේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන මහා චත්තාරීචක සූත්‍රය. මේ සූත්‍රයේ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳ විශේෂඥ දැනුමක් අරමුණු කරගෙන දේශනා කරන සූත්‍රයක්. මේ වැඩමුළුවට ගොඩක් තේමාව වුණේ මේ සම්මා සංකප්පය කියන එකයි. යහ කල්පනාව යහ සිතුම් පැතුම් කියන වගේ විදිහට මේක පරිවර්තනය කරනවා පුළුල් පළල් කල්පනාව කියලත් මේකට සංකල්පනාව කියලත් මේක පරිවර්තනය කරන්න පුළුවන්. ඉතින් පසුගිය දවස් දෙක තුනේම අපි ඒ සම්බන්ධ එකතු කරගත්ත තොරතුරු සම්පින්ඩණය කරන ආර්ථයෙන් අද මේ සරුවචනාංශ ඉදිරිපත් කරපු පාඩය අපිට ඉදිරිපත් කරගන්න පුළුවන්. ඒක අපි ඊයේත් මඟදුරට සාකච්ඡා කළා. සරුවචනාංශ මේන් මතු කරන අදහස සිංහලෙන් ගත්තොත් මානි මේ මේ ධර්මතා තුන සම්මා සංකප්පය අනුපරිවර්තනය කරනවා අනුපරිධාවනය කරනවා ඉස්සර පස්සට ගමන් කරනවා. හරියට රජ කෙනෙක් යනකොට කඩුවක් ගත්ත කෙනෙක් කලි ඉස්සලා යනවා, ශේෂතක් ගත්ත කෙනෙක් පිටිපස්සේ යන්න වගේ ඉස්සර පස්සට ගමන් කරනවා. ඒ කියන්නේ මේ සම්මා සංකප්පය ගමන් කරන්නේ පිරිවර සහිතයි. අනුපරි අනිපරිවර්තනය කරන පිරිවර පරිවාර සීනාවක් එකයි. ඉතින් මේ රූපකාකාරයෙන් මේ කියන හදන මේ සම්මා සංකප්පය කියලා කියන්නේ චෛතසිකයක්. නම් වශයෙන් කියනොනම් විතක්ක චෛතසිකය ඒ වෛතසිකය තවත් අනුපරිවර්තනය අනුපරිධාවනය කරන්නේ තවත් චෛතසික තුනක් සම්මාදිට්ඨි වශයෙන් සඳහන් කරන ප්‍රඥාව යහදක්ම සම්මා වායාමයේ කියලා කියන්නේ වීර්ය චෛතසිකය ඊගාවට සම්මා සතිය කියලා කියන්නේ සති චෛතසිකය ඉතින් මේ එක එක චෛතසිකයක් එකිනෙකාට උදව් කරමින් හරියට බයිසිකල් රේස් යන කට්ටිය රීත්තක් එක දිගේ යනකොට බයිසිකල් එකේ තනි තනිව පදිනවට වැඩිය ඒ ඔක්කොම එකතු වෙච්චාම ගැම්මක් එනවා. සේරු අහසේ පියාඹනකොට උන් ඔක්කොම පන්තියකට යන. ඒ පන්තියකට ගියාම අර පිටිපස්සෙන් පිටිපස්සට යන කට්ටියට ඉස්සරහින් යන සතා ඇති කරපු ඒ වාත දහරාව ආධාරකයක් වෙනවා. ඒ වගේ මේ එක එක චෛතසිකයන් පෙළ ගැහෙනකොට මෙතනදී මේ සම්මා සංකප්පය කියන මේ විතක්ක චෛතසිකය පෙළඹ ගහිනකොට ප්‍රඥාව ඉස්සර වෙන්න ඕනේ. එතකොට සතිය අවදි වෙලා තියෙන්න ඕනේ මේ වෙන්නේ මොකද්ද කියලා එළඹ තීටින්න ඕනේ. වීරිය වාහනයකට තෙල් දානවා වගේ ගින්දරට දර ලිපකට දර දානවා වගේ ඉන්දර සපයන්න ඕනේ. එතකොට මේක දිගට දිගට වැඩෙනවා. ඉතින් මේ ගතිය මේ සාරවත්යන් වහන්සේ මේ ධර්මතා පිළිබඳව සර්වඥතා ඥාණයෙන් යුක්තව ලස්සනට චිත්‍රයක් ඇඳලා ප්‍රස්තාර කරලා අපිට පෙන්වුවාට භාවනා කරන එක්කනට එහෙම විශේෂ වැටහිල්ලක් එන්න වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි හොඳ සුත්තමේ ඥානය ඇති කෙනාට අසුවිරු තැන් ඇති කෙනාට මේක දැනගන්නත් පුළුවන් දැනගැනීමෙන් ධෛර්යයකුත් ඇති වෙනවා. එහෙම නැත්නම් අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා මේ කවුරු කොයි අතෙන් මොන විදිය භාවනා කරත් භාවනාව හරියනකොට යන්නේ එකම පෙතේ. අපි විවිධ ක්‍රමවලට අපේ ඔළුව අවුල් කරගෙන ඉන්නවා. ඒ අවුල් කරගත්ත එක ගැළවීගෙන යනකොට විශ්වගත ක්‍රමයකට තමයි මේක සිද්ධ වෙන්නේ. මේ සිද්ධ වෙන එක තමයි සරුවචනන්සේ ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. අයිෂ්ඨගත කරලා මේ පෙන්ලා දෙන්නේ. ඉතින් ඒක ඒ ඒ ඒ කියන බෞද්ධ ඥානේ නැහැ කියලා භාවනා කරන්න බෑ කියලා එකක් නෑ. නමුත් බෞද්ධ ඥාන තියෙනවා නම් කර කරන ගන්න පියවරේ Tamanට මේකේ තියෙන මේ අදාළ භාවය සර්වච්ඡ දේශනාවේ අදාළ භාවය වැටෙන්න වැටෙන්න නිකන් බුදුහාමරගේ සිවුර අල්ලනවා සාවරු කුමාරයා ගියා වගේ ඒ බුදු සුවඳ ඒ ධර්මයේ තියෙන ඒ නෛර්යානික ගම්කිය පේන්න පටන් ගන්නවා අවුරුදු 2600 පරතරේ නැති වෙනවා. ඒ වගේම අවුරුදු හැතැම්ම දහස් ගානක තියෙන පරතරේ නැති වෙලා දැන් මෙතන සවැත්නුර ජේතවනාරාමේ සර්වඥාන්සෙත් එක්ක ඉන්නා වගේ ඒ ධර්මයත් එක්ක සම්බන්ධ වීම යෝගාවචර ප්‍රහමනේ ලොකු වරමක් ලොකු ආශිර්වාදයක් ඒ නිසා අපි නිතරම මේ සරුවච්ච දේශිත සරුවච්ච භාෂිත වචන සාකච්ඡා කරමින් තමයි මේ ගමන යන්නේ. ඉතින් ඒ සම්මා සංකප්පේ දිනු කිරීමේ සැදී පැහැදී සිටින පිරිසක් වශයෙන් අපි අද දවසේ උත්සාහ කරන මම විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සතිචෛතසිකය නැත්නම් සම්මා සතිය කොහොමද මේ සම්මා වෑයමේ වීර්යචෛසිකී ආධාරය ඇතුව මේ සම් අපි දැනට යම් තැනක ඉන්නවනම් සම්මා සංකප්පයේ වශයෙන් ඒ සංකප්පයේ තවදුරටත් දියුණු පවුණු කරගෙන දියුණු භාවයටපත් කරගන්නේ කොහොමද කියන එකයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට ආબોධ කරගන්න වෙනවා මේ වගේ වැඩසටහනට සම්බන්ධ වෙන්න. ඒ වගේම සීළු වැඩ බහා තබලා මේ ගත කරන්න සෑහෙන හොඳ යහ කල්පනාවක් යහ සිතුම් පැතුම් නැතුව මේක වෙන්නේ. ඒ නිසා සරුවත්යන් වහන්සේ ඉදිරිපිටට යම් කිසි කෙනෙක්පත් වුණා නම් සරුවත්යන් වහන්සේ සජීවී කාලේ සරුවත්යන් වහන්සේ ඒ කෙනා දිරි ගන්නවන්නේ ක්‍රම හතරකට ඒක සමහර තැන්වල බොහෝ සූත්‍ර වල සඳහන් කරලා තියෙනවා සන්දස්සේති සමාදපේති සමුත්තේජේසි සම්පහන්සේති කියලා පියවර හතරක් වෙනවා. ඒක අපි සාමාන්‍ය මේ සම්මා සංකප්පයට සාපේක්ෂව අපිට සාපේක්ෂව ගත්තොත් පළවෙනියම ਸਰුවචනංශේ මේ පුද්ගලයා Taman ළඟ වාඩි වෙලා ඉන්නවා. මේ පුද්ගලයා දන්නේ නැති වෙන්නේ ඉඩ තියෙනවා මේ ඉස්සරහින් ඉන්නේ ਸਰුවචන වහන්සේ කියලා. නමුත් ਸਰුවචනංශේ දන්නවා මේ පුද්ගලයා දන්නේ නැති බව නැත්නම් දන්න බව. එන්නේ එතනින් තමයි පටන් ගන්න. ඒ කියන්නේ අස්පනා අපිට දෙයි. මේ මනුස්සයාට සම්දර්ශනය කරලා පෙන්නනවා අපි සංසාර ගමනේදී දැන් බුදුන් දැක්කා කියන එක. ඒක බොහොම කලාතුරකින් වෙන එකක්. ඒක නිසා කොයි ක්‍රමයෙන් හෝ ඒත්තු ගන්නනවා උඹ දැන් ඒ තැනට ඇවිල්ලා ඉන්නේ කියලා. ඒක මේ තමන්ගේ කාඩ් එක පෙන්නලා බුදුරස් විහිදුවලා මැජික් පෙන්නලා නෙවෙයි. ඒ මනුස්සකේ තියෙන දැනුම අරගෙන එයාගේ පෞල් පසුබිම අරගෙන එතනින් පටන් ගන්නවා. එතනින් පටන් ගන්න කියනවා දැන් අපි ඇවිල්ලා තියෙන්නේ බයි ඉස්සරහට ඇවිල්ලා තියෙන බුදුන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා කියන්නේ. දැනගන්නකොට මේ මනුස්සයාට ලොකු සතුටක් ඇති වෙනවා. හරි කලාතුරකින් කාලයකට පස්සේ කාන්තාරයක් ගමන් කරන මිනිස්සේ ക്ഷേම භූමියක් දැක්කා වගේ. දැක්කට ඒ මිනිස්සයා ඒ මම ඒ අවශ්‍ය කරන කෙම්බිමට පැමිණියා කියන එක දැනගත්තට ඒ මිනිස්සයාට ඥානෙමදි සද්ධාවමදි මේක 100%ක් සමාදන් වෙලා තමන්ගේ හිත කය සුව කරගන්න. එයා දන්නේ නැහැ සමාදන් වෙන්න. යම් ප්‍රමාණයක සතුටක් තියෙනවා යම් ප්‍රමාණයක ධෛර්යයක් ඊට පස්සේ සරුවචනසේ වචන වර්ගයක් පාවිච්චි කරනවා සමාදම් කරවන්න. තෑග්ගක් දුන්නට තෑග්ග බාර ගන්න. මේ මනුස්ස ජීවිතය පුදුමාකාර තෑග්ගක්. නමුත් හොඟ දෙනෙක් manussත්වයේ තුල තිරිසන් ගති බාර ගන්න තියෙනවා. එනට යක්ෂ ගති, പ്രേත ගති බාර ගන්න තියෙනවා. මනුස්සකම බාර ගන්න දෙනකොට පොඩ්ඩක් ඉන්න කියනවා, පස්සේ ඉන්න කියනවා, নানা ආකාර විදිහට ඒ මනුස්සකම පිළිගන්න ලෑසි නැහැ කියනවා මම පිරිසුදු නෑ මට මේක මට මේක කැප නෑ নানা ආකාර. නමුත් ਸਰවචනන්සේගේ තියෙන අර මහා කරුණා මහා ප්‍රඥා යදෝලා උන්වහන්සේ මේ මනුස්සයට කියනවා මනුස්සෝ මේක ලැබුණට ඔබ මේක සමාදන් වුණේ නැත්තම් ලැබිච්ච එකේ ලාභය අඩුයි. ඒක බටහිර ප්‍රස්තාව පිළිරක පිරුලකට අනුව කියනවා අශ්වය වතුර ළඟට ගෙනියන්න පුළුවන් බොන එක අශ්වයාගේ වැඩේ. අශ්වයාට කියන්න බෑනේ මස්සිනා ඉස්සරහට වතුර නැ බීපන් කියලා. ඌ ඔලුව ඔලුව නිකන් ඉඳ උට තේරෙන්නේ නැහැ මේ මේ මිනිස්සයා යොමු කරන්නේ කොතැනද කියලා. නෝ සරුවචනාසේ ඊට වැඩිය පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ඒ මනසට කියනවා දැන් මේ දහම් මමාගංග ගලනවා. ඔක හොඳට තේමා ගන්න. හොඳට බීපන්. හොඳට නාපන් කියලා සමාදම් කරව. අනිත් සමාදම් කරනකොට තමයි ඒ මනුස්සයාට තේරෙන්නේ මං ඉස්සරහා ඉන්නේ පොඩි කෙනෙක් නෙමෙයි. එයා කොයි කෙනා Taman ළඟට ආවත් මෙන්න මේ විදිහට එයාගේ ජීවිතය අලුත් කරලා, තිරියම් කරලා, ප්‍රාණය දීලා ධෛර්යය ඇති කරන්න උලන් ශක්තිය ලැබෙනවා. ඉතින් එතකොට එයා උද්දාමයටපත් වෙනවා. මේ අහම්බෙන් යන ගමන් කොහොම හරි මම මෙතෙන්ට ආවා. නමුත් සරුවචනසේ පැත්තෙන් බලනකොට ඒක අහම්බයක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම කර්මානුරූපව දයෝපගතව උපනිෂේ සම්පත්‍ය අනුව සිද්ධ වෙලා තියෙනවා. ඒක ਸਰවඥන්සේ ලස්සනට සිටීමක් පෙන්නලා මේ සිටීමේ සංසාරේ මුල මෙතනයි දැන් ඔබ ඉන්නේ මෙන්න මෙතනයි කියලා හරියටම පාරේ මෙච්චරක් දැන් ගෙවම් කරලා තිනවා ඔබ දැන් බුදුන් දැබිලා තියෙනවා. දැන් ඔබ ඒක සමාදන් වුණොත් තවත් ඉස්සරහට යනවා කියලා ඒ පුද්ගලයාත් යද ගන්නවා. ඒ මනුස්සයා මේ සමාදන් කරනවා. සමාදන් කෙරුවට පස්සේ මේන උද්දාමයේ තුල මේ මනුස්සයා හිතනවා ඊතුරු ගමන ලේසි කියලා. ඇත්තටම ලේසියි. කල්‍යාණ මිත්‍ර දැක්කාට පස්සේ ලේසියි. නමුත් සරුවචනසේ ඊට පස්සේ කියනවා පුතෝ ඔය තරම්ම ලේසි නෑ මේකේ බර වැඩ කොටසක් තියෙනවා දැන්. මේ ඇති කරගත්ත ගැම්ම තුල මේ ඇති කරගත්ත පරිසරය තුල මෙන්න මේ මේ කොටස් කරන්න වෙනවා. උඹට සීලය රකින්න වෙනවා. අර්ශ කරන්න වෙනවා. උඹට සමාධිය අර්ශ කරන්න වෙනවා. ශික්ෂණය කරන්න වෙනවා ප්‍රඥාව ශික්ෂණය කරන්න වෙනවා ඒ සඳහා මෙන්න මෙච්චරක් ඔබ සීල ගැන දැනගන්න ඕනේ ඔය මෙච්චරක් ওই තියෙන මට්ටමේ සමාධිය ගැන දැනගන්න ඕනේ. ওই කියන මට්ටම ප්‍රඥාවට යන්න කියනකොට ආර මනුස්සය ආය කලන්ත හැදෙනවා. බුද්ධුම් මේ 84000ක් ධර්මස්කන්ධය කියනවා මම කොහොමද කරන්නේ එච්චරට මට සූදානම් නැහැ කියලා අතහැරලා යන්න පටන් ගන්නවා. ඒ මොකද අර ධෛර්යමත් කරලා ඒ කළ යුතු කාරණා කාර්යභාරය දුහුරය යාට දෙනකොට කලාතුරකින් කෙනෙක් තමයි මේ වෙලාවට ඒ අවශ්‍ය ශක්තිය ඇති වෙන්නේ. අන්න එතනදී සරුවඥන් වහන්සේ සම්පාංශලී කරනවා යාව. කියන හැම කෙනෙක්ම ඔහම තමයි යාවේ. හැම කෙනෙක්ම ඔය වගේ බය වෙනවා. නමුත් බය නැතු ඉදිරියට යන් කියලා හිටින් අපිට තට්ටු කරනවා වගේ සම්පාංශන කෘත්‍යයක් කරනවා. අන්න ඒ වගේ තමයි කෙනෙක් කල්පනා කරන්න ඕනේ දැනට අපි යම් ප්‍රමාණයක සම්මා සංකප්පයක් තියෙනවා. ඒ කියන්නේ යහ කල්පනාවක් තියෙනවා. යහ සිතුම් පැතුම් තියෙනවා නැත්නම් හීනකින්වත් කවදාවත් මේ වගේ වැඩකට අපට මුළු හදින්ම යොදලා කරන්න හම්බ වෙන්නේ ඒ නිසා ඒකේ තියෙන නෛර්යානික මේක නයිසાર્ගික தત્ත්වය තමයි මේක කවුරුවක්වත් විසින් මෙහෙවලවට වෙච්ච කන්නේ මම්ම කරගත් එකක්. දැන් අපි හැම කෙනෙකුටම අම්මෙක් තාත්තෙක් සහෝදර සහෝදරියෙක් ඔක්කොම ඉනවා එක එක්කත් මෙතෙන් දෙන්න මෙහෙවන්නේ නැහැ. ඒකට මෙහෙ යුවත් ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක නිසා එතෙන්ද එනකන් මේ මමයම තමයි මේ වැඩේ කරලා දීලා තියෙන්නේ. අපි මමයා සක්කාය දිට්ඨිය නරකයි කිව්වට මේ සම්මා සංකප්පෙ මෙතෙන් එනකන් ඒ තමයි ළඟ තිබුණ රුචි අරුචිකන් ටික පෞරුෂත්වය මෙතෙන් මෙහෙवला තියෙනවා. මෙන්න මෙතෙන් ආවට පස්සේ අනේ තවත් පිරිසක් දකින්නවා මං වගේම තවත් භාවනා කරන පිරිස් තියෙනවා. භාවනා මධ්‍යස්ථාන තියෙනවා. හැම තැනම මේක තියෙනවා. ඒ නිසා අර ලෝකේ ඉඳලා බලනකොට මේක මේ මේ ලෝකෙට අයිති නැති කැලක් වගේ පෙන්වන්නට ඇවිල්ලා බලනකොට පේනවා තම සම අදහස් නැත්තු ඉන්නවා කියලා. ඊට පස්සේ ඒ කෙනා ඒ ඇති කරගත්ත ලබාගත් ප්‍රස්තාව ජීවන පවණු කරගත්තේ නැත්නම් මේකට කියනවා ක්ෂණ සම්පත්‍ය උපය ගන්නවයි කියලා ක්ෂණ සම්පත්‍ය උපයාගත්තේ නැත්නම් අර මෙතෙන්ට එනකන් මෙතෙන්ට ගෙනල්ලා දාන්න මෙතෙන්ට යොමු කරවන්න මෙහෙවපු ව්‍යායාමය වෙර වෑයම මේක ඉදිරියට ගෙනියන්න බෑ ඉදිරියට ශක්තිමත් නැහැ. ඒක හරියට කියනවනම් මේ ඉස්සර කාලේ උපමාවක් හැටියට කියනකොට මිනිස්සු නැවෙන් ගමන් කර ගමන් කරන ගියාම නැව වෙරළට ගන්න බෑ. නැව තියෙන්නේ ගැඹුරු භූමියේ. ඉතින් එයාට සිද්ධ වෙනවා ජටිය ළඟට ගේන ඔරුවකට නැගලා ඔරුවෙන් නැවට ගිහිල්ලා ඔරුවෙන් නැගට නැගලා නැවෙන් ගමන යනවා. නිසා ජැටියෙන් ඔරුවට නගිනකොට <clears throat> දියත් වීමක් කෙරෙනවා. නෑදෑයින් සිප වැළඳ ගන්නවා, ඉතින් යන්නම් කියලා කියනවා. කටයුතු උනාට තාම ගමන පටන් ගන්න නෑ. ඒ ඔරුව තියෙන්නේ එතන ඉඳලා නැවට ගෙනින ගම විතර නැවෙන් තමයි ගමන යන්නේ. ඒ වගේ අර සම්මා සංකප්පය අපි මෙතෙන්ට එනකන් මේක මෙහෙවනකොට තිබිච්ච යම් වෑයමක් යම් Taman හිත යොදලා ධෛර්යය අරගෙන මේ ගත්ත විනිශ්චය මෙතන ඉඳලා ආනපන සතිය වඩන්න, සක්මන් කරන්න, ඒ වගේ දේවල් වලට ප්‍රමාණවත් නැහැ. මෙතෙන්දී ඊට අමතර වීරියක් මෙහෙවන්න වෙනවා. අර වීරියෙම වඩා සූක්ෂම අවස්ථාවකට මෙහෙවන්න වෙනවා. ඒ මෙහෙවනවත් එක්කම මේ සතිය එළඹ සිටි සිහිය දෙක එකට අතිනත ගන්න වෙනවා. මේ නිසා වෑයම වීරිය කියන චෛසිකේ පමණක් අරගෙන කතා කරත් සරුවචනතේ සඳහන් කරනවා අත්ති බික්කවේ තයෝමයි බික්කවේ විරිය ආරම්භ විරිය විරිය විරිය විරිය চৈতසිකේ ආරම්භ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු යමක් වැඩක් ආරම්භ කිරීමට අවශ්‍ය කරන්නා වූ වීරියක් කියලා එකක් තියෙනවා. ඒ වීරිය වැඩේ ගෙන යාගෙන යන්න බෑ. වැඩේ ගෙන යන්න වෙනමම වීරියක් ඕන. ඊට පස්සේ වැඩේ නිම කරන්න තවත් වීරියක් ඕන. වීර්ය චෛසික ඇතුළත පරිණාමයක් තියෙනවා විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ආරම්භ ධාතුව කියලා කියන්නේ අපි මේ ගී ගෙයි නික්මීම සඳහා අපි ගන්න ප්‍රයත්න එහෙම නැත්නම් අපි කය විවේක කර ගැනීම සඳහා බණට බහනට වෙන් කර ගැනීම සඳහා අපි ශායන වැඩ කොටසක් කරනවා. ඒක සාර්ථක වෙනවත් වෙන්න පුළුවන් අසාර්ථක වෙනවත් වෙන්න. ඒක ආවට පස්සේ භවනා පටන් ගන්න ඊට වෙනස් වීර්යයක් අවශ්‍යයි. ඊට පස්සේ භාවනා නිම කරනකොට මේ වීර්යය තවත් දෙයක් බවට පත් වෙලා ඉවරයි. ඒ කියන්නේ වීර්යයත් පරිණාමයටපත් වෙනවා. ඉතින් මේ ඒ ඒ වීර්යයේ තියෙනවා මේ කට්ටායන් තුන විස්තර කිරීම සඳහා හොඳම නිදර්ශනය මට මම මගේ ජීවිතේ මට හම්බෙලා තියෙන්නේ ඒ බුරුම ස්වාමීන් වහන්සේ ඒ සඳහන් හරියටම වීර්යය ගැන කතා කරනවා. ඒ ස්වාමීන් වහන්සේ පෙන්වපු නිදර්ශනය තමයි මේ අපොලෝ 11 වගේ රොකට් එකක් හඳට යනකොට ඒක ගන්න ප්‍රයත්නය. ඒ සංසි කොහෙන් තොරතුරු හොයාගෙන දන්නේ ඒ ස්වාමීන් වහන්සේ මතක් කරා මේ රොකට් එක පොළවෙන් හැතැම්ම හයක් උස්සනද පුපුරන පිපිරිල්ල මුල තියෙන සැටර්න් රොකට් පහ තුනක් පුච්චනවා. මුළු ගමනටම අවශ්‍ය කරන ඉන්ධන වලින් 188ක් පිච්චෙනවා හැතැම්ම හයක් උස්සන. ඒ වෙලාවේදී ඇති වෙන පිපිරිල්ලේ ප්‍රමාණය කොච්චරද කියලා කියනවනම් මීට 300ක් විතර ඈතට ගිනිදළුවේ හිටවනවා. කනවල තුඩුවේ හෙල්ලුම් කනවා. එහෙම කරගෙන ආගිරි ගාගෙන තමයි අර ටොන් කොච්චර දෝ ගානක තියෙන බර රොකට් එක උස්සන්නේ පුදුමාකාර ඉන්ධන දහනයක් සිද්ධ කරලා. ඔක්කොම සිද්ධ වෙන්නේ යන්ත්‍රෝපකරණ වශයෙන් මොකද කිට්ටුවකට කවුරක්වත් ඉන්න බෑ. ඒ 188ක් තෙල් ඉන්ධන පත්තු කරලා යන්තම් 76යි උස්සන්නේ. ඇතැම් අය උස්සන කම කෙරිය කෙලින්ම පොළොවට අංශක 90ට තමයි නගින්නේ. නැග්ගට පස්සේ රොකට් එක පැත්ත වැටෙනවා. කක්ෂගත වෙනවයි කියලා කියනවා. ඒ කක්ෂගත වුණාට පස්සේ තප්පරයට විනා පැහැතම 6ක වේගෙන් තල්ලුවක් දුන්නාට පස්සේ ආයෙ තෙල් ඕන කරන්නේ. ඒ වේගෙන් ඉතින් පොළොවට කැර කැර ඉන්නවා. ඊට පස්සේ හැතැම් 6කට අර 188ක් ගන්න කියන තෙල් අවශ්‍ය කරන්නේ. ඒ Java දුන්නාට පස්සේ ගුරුත්වාකර්ෂණයක් නැහැ. ඔහේ වටේ කැර කැර ඉන්නේ. ඊට පස්සේ එයා උත්සාහ කරනවා අර තද පිපිරීමේදී දුරස්ත වෙන පාලක මැදිරියත් එක්ක තියෙන සම්බන්ධතාවය ආය කක්ෂයේ ඉඳලා ඇති කරන්න. ඇති කළ කක්ෂයේ ඉන්න කෙනා ගංගන ගාමියා මෙයාට කියන අජටවකාශ ගාමියයි කියලා. පාලක මැදිරිය තොරතුරු දෙනවා දැන් තමයි වෙලාව මෙතනින් දැන් හඳට යනවා නම් මෙතනින් පුපුරන්න ඕනේ මේ අඟහරු ලෝකයට යනවා මෙහෙමයි කියලා හරියට අර කැරකැට කින්න ගම නැකත බලා ගන්නවා හඳට යන්න ඕන වෙලාව. ඊට පස්සේ ඒ පැත්තට හරවන්න අර පොළොවට සමාන්තරව කක්ෂගත වෙලා තියෙන රොකට් එක හඳ දිහාට හරවන්න තව පුංචි රොකට් එකක් පත්තු කරන්න. පත්තු කරලා පස්සේ අවකාශයේ යන්න රොකට් එකට තෙල් ඕන කරන්නේ නැහැ. මොකද ඒ හැප්පෙන්න මොකක්වත් නැහැ. ඉතින් අර දිගට යනවා ගණන් කරුවොත් කියනවා හැතැම්ම 8කටද කොහොද සැරයක් හයිඩ්‍රජන් අණුවක් විතර හම්බෙන්න ඉඩ තියෙනවා. හීලියම් අණුවක් විතර හම්බෙන්න ඉඩ තියෙනවා. පලාතක නෑ මොනවාක්වත් හැප්පෙන්න දෙයක්. ඒ නිසා මේ ගමන යන්නේ තෙල් වියදම් කරලා නෙවෙයි. ඉතින් මේ ගමනේදී පේන්න තියෙනවා මේ ආධ්‍යාත්මික ගමනේ මේ ගිහි ගෙයින් ගලවලා ගණ්ඩ මේ නෑදෑයින්ගෙන් අපි ගලවලා ගණ්ඩ අපි වස්තු භෝගයෙන් ගලවලා ගන්න මුළු ගමනේ මුළු ගමනටපත් වෙන තෙල් වලින් 180ටත් 90ක් අතර ප්‍රමාණයක්පත් වෙනවා. ඉතින් මෝඩකම කියලා කියන්නේ ආයෙත් නෑ දැන් අතට අනේක. මේකට කියන්නේ හොදෝද මඩේ දානවා කියන්නේ. අච්චර අමාරු රොකට් එක අඩියක් කුස්සලා අපෝ දැන් ආයෙ ගෙදර ගිහිල්ලා ඇලුවොත් මොකද කියලා ආයෙ ටෙලිෆෝන් කෝල්ලක් දීලා බලන්න. ආයෙ ලියුමක් කියලා බලන්න. එහෙම නැත්නම් ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් බල්ලා ඉන්නකොට කියනවා ආයෙත් ගිහිල්ලා මොනවක්වත් නැහැ කක්ක ගොඩේ තමයි. ආයෙ හොදලා ගන්න. ආයෙ වැටෙනවා. ඉතින් මේක දිහා බලනකොට අපි සංසාරේ බුදු කෙනෙක්ගේ අහින් බලනකොට අපි කී වතාවක් මේ විදිහට එන්නේ නැද්ද යන්නේ නැද්ද? එතනදී සිදුවෙන ශක්ති හානිය, එතන සිදුවෙන කාලයේ හානිය මෙතෙක්යි කියලා කියන්න බෑ නමුත් කාටවත් එකට දොස් කියන්න බෑ. මොකද ඒ තරම් බව බන්ධනේ තදයි. ඒ තරම්ම මාරසේනා විචිත්‍රයි. ඒ තරම්ම අපි මේ ලනු කනවා. ඒ තරම්ම හැප්පිලා තමයි අපිට මේකෙන් ගොඩ එන්න වෙන්නේ. ඒ නිසා කවදා හෝ ඒක සාර්ථක කරගන්න ඒක යථාර්ථයක් බවටපත් කරන්න මේ ගැලවිච්ච එකෙන් තව ඉදිරියට යනවා කියන එක ඒක ඉතින් අර මනුස්සාත්ම භාවයක් ලැබුවට අමාරුයි කනකත් බෑවෙක් වියසිදුරෙන් අහස බලන්න වගේ තමයි ඒක තේරුණාට පස්සේ දැන් මේක මේ ගත්ත ගැම්ම මේ පිම්ම පැන්න පිම්ම ඉදිරියටම යන්න ඕනේ කියලා කෙනෙකුට ඇති වෙනවා නම් ඒ කුසල ඡන්දයක් අදිමොක්ක චෛතසිකයක් ඒක පුදුමාකාර හම්බයක්. නමුත් ඇත්තටම සරුවච්චන් වහන්සේ හෝ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කරන්නේ එයාට අර ගැළවිලා ඉන්න පුළුවන් බව පෙන්ලා දෙනවා. කිටි කාලිනකට හෝ. උඹට ඔය කියන අප්පංවා ඥාති පරිවට්ටම් පහය මහන්තං වා ඥාති පරිවට්ටම් පහය අප්පං වා භෝග පරිවට්ටම් පහය මහන්තං වා භෝග පරිවට්ටම් පහය කියලා කුඩා වූ හෝ වේවා ඥාති පිරිවරක් අතහැරලා මහත් වූ හෝ වේවා ඥාති පිරිවරක් අතහැරලා. කුඩා වූ හෝ වේවා භෝග භෝගස්කන්ධයක් අතහැරලා මහත් වූ වේවා භෝගස්කන්ධයක් අතහැරලා ගියාට පස්සේ ඒ මිනිස්යා අර ආමිෂයේ නෑදෑයන් අතර වස්තුවත් එක ගත කරපු මේ සැප සාධනය යම් වෙලාවක භාවනාවේදී රූප නැති, ශබ්ද නැති, ගන්ධ නැති, රස නැති, පහස නැති අඩු ගානේ ආනාපානවත් නැති හිස්තැන්න ගියාට පස්සේ හරියට රොකට් එක ගුරුත්වාකර්ෂණයෙන් පැනනවා. ඉතින් මේ දෙකේදී දැන් යෝගාවචරයට එනවා සම්මා දිට්ඨියක් අර ඥාතීන් අතර වස්තු ඇතුව රූප බලමින් සද්ධාමින් ගන්ධ රස පහස බලමින් රණ්ඩු කරමින් ඊර්ෂ්‍යා කරමින් ක්‍රෝධ කරමින් වෛර කරමින් ගත කරන ජීවිතයේද එහෙම නැත්නම් මේ කිසි දෙයක හැප්පීමක් නැති අර හම්බ වෙච්ච ආනාපානයත් ගෙවන් කිරීමෙන් ලැබෙන මේ විවේකයේද කියන මේ දෙකේදී නැවත නැවතත් අර ආමිෂයේ පැත්තටම අදිනවනම් නැවත නැවතත් අර කාම සුඛයට කාම සුකල්ලිකාණ යෝගයට නැත්නම් කාම සංකල්පට අදිනවනම් අසත්පුරුෂ ගතියක් ඒකේ තියෙනවා. කලාතුරකින් හරි කමන්නේ තමන්ට මේ විවේක වෙන්න පුළුවන් මේ භවයේදීම කරත හැකි මේ අපේ බුද්ධ ශාසනය තාම පිලුණු වෙලා නැහැ මේක වැඩ කරන්න පුළුවන් කියලා ඒ ලබ්බපු දේ අගය කරන පැත්තකට සුළු කාලයකට හෝ එනවනේ සත්පුරුෂයි. ඒක පඬිතයි. ඉතින් මේක දෙන එක එකක් මේක ආමිෂ සුඛය මේක නිර්ආමිෂ සුඛය කියලා මේ දෙක පෙන්වලා දෙන එක එකක්. නමුත් ඒ දෙකෙන් මේ හොඳිට හොඳින් වඩා හොඳ තෝරනවා කියන එක සම්පූර්ණ අහඹයක්. මේ පිරිස් කාම සුඛේ නැත්නම් ඔය කාම සංකල්ප එහෙම නැත්නම් මේ කාම සුඛේ ලබන්නේ බොහොම සාධාරණව සූරා කැමකින් නෙවෙයි සාධාරණ නිසා කවුරුත් කියාවි මේගොල්ලන්ට ගෙදර ගියත් හොඳයි කියලා. නරකයි කියන එකක් නැහැ. මේ භාවනා මධ්‍යස්ථාන එක නැත්නම් සරුවචනාංශෝයි සන්දස්සේදී සමාපවේදී සමාදපේති කියලා කියන්නේ ඊට වඩා හොඳ එකක් පෙන්වනවා. අරක ලබනද පුදුමාකාර වේදමක් කරන්න. අරක ලැබපු ගමන්ම ඊර්ෂ්‍යා ක්‍රෝධ මානවලට ලක් වෙනවා. ඒක ලබන්න කවුරු හරි තලාව බණ්ඩත් වෙනවා. නඩත්තු කරන්නත් වෙනවා. ඒ වගේම හොරු වෙනවා. ගතාගෙන කනවා. নানা ආකාර ප්‍රකාර ප්‍රශ්න තියෙනවා. නමුත් මේ නිරාමිෂ සුඛය කිසිම කෙනෙක් පරද්දවල ලබන සුඛයක් නෙමෙයි. ඒ වගේම කාටවත් හොරකම් කරන්නත් බෑ. ඒ වගේම එතන රණ්ඩුවක් කුරුට්ටුවකුත් නැහැ. මේ කාම සුඛයට යන්න යන්න රණ්ඩුවනේ. ඊර්ෂ්‍යාව හරි දිනන දෙන්න යන්න කෙනෙකුත් නැහැ. ඒසයක නොමිලේ ලද දෙයක්. ආන්න ඒකට අගේ කරන්න යන්න නම් මේ වීරියේ ආරම්භ ධාතුවේ ඉඳලා නික්කම ධාතුවට යන්න. නික්ම යෑමේ ශක්තියට ආවට පස්සේ පේනෙන්න පටන් ගන්නවා අපි මේ රණ්ඩු කරන ලෝකෙට වැඩිලා රණ්ඩුවේ යෙදිලා මේ හැපි හැපි ගත කරන කාමසුඛයට වැඩිය මේ රූපය සද්දයක් ගන්ධයක් නැති තැනකට ගිහිල්ලා ආනාපානයි කියන එකම අරමුණ ගන්න ඒකත් ගෙවම් කරනවා. ඒක මාර්ගයේ අනිත්‍යව තල්ලු කරලා ඊට පස්සේ ආනාපානය කරන ආනාපානෙත් ගෙවම් කරලා මේ නිරාමේශ සුඛයට යනකොට මේ වීර්ය ආරම්භ ධාතුවේ තිබුණ වීර්ය නෙක්කම ධාතුවට වැටෙනවා කෙලින් උඩට ගිය රොකට් එක පැත්ත වැටෙනවා. ඊට පස්සේ එච්චර ශක්තිය අවශ්‍ය කරන්නේ නැහැ. ඉස්සලම දවසේ නම් ගොඩක් ඕනේ. ඒ හිත විවේක වෙන පළවෙනි දවසේ ගොඩක් වියදම් කෙරුවට පාඩුවකුත් නැහැ. එදාට ගොඩක් සතුටක් තියෙනවා. මොකද ඊට පස්සේ තේින්න පටන් ගන්නවා දවස් 7 8 පරියන්කේ භාවනා මේ වැඩමුළුවක ඉන්නකොට කිසිම කරදරයක් නැතුව බොහෝම ලේසියෙන් හිත අර කියන විවේක ස්ථානට යන්න ඉඩ තියෙනවා. හැබැයි ඒකෙදිත් යෝගාවචරය මේ විවේක ස්ථානට අනුග්‍රහ කරන එක ඒකට තල්ලුව දෙන එක ඒක තනවා වඩන එක ඒකට අවශ්‍ය සප්පාය කරනු සලසන එක තාම සම්මාදිට්ඨියෙන් කරලා දෙන්නේ. කරලා දෙනකොට වීර්යය ඉහළ මට්ටමකටපත් වෙනවා. එච්චර දැඩි වේද මහන්සියක් නැතුව ලාභ ලැබෙන තැනකට ගෙනියනවා. අන්නේ ගෙන යෑමේදී මේ ඇති වෙන පරිවර්තනයේදී මේ රූප ශබ්ද ගන්ධ රස දිගේ කාම සැපේ ලැබලා ඒකත් ආස්වාද ජනකයි. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒ ලැබෙන සැපයක ඉඳලා මේ වගේ නිර්ාමිෂ සැපයක් චිත්තක්ෂණයට හෝ ලබන වේලාවකට වීර්ය පරිණාමයක් වෙනවා වගේම සති චෛතසිකයෙන් උදුමාකාර සංසන්දනයක් මේ මනුස්සයර දෙනවා මේ මනුස්ස ලෝකේ සහ දිව්‍ය ලෝක අතර සංසන්දනයක් වගේ. මේ කාම සුඛය තිරිසනුන් අතර පාලනයකින් යුක්තව කළ හැකි සතා මනුෂ්‍ය විතරයි. අනික් සතෙකුට දඩේමක් අල්ල ගන්නකම් විශ්වාසයක් නැහැ. ඊගා මොහොත කොයි වේලා වෙයි කියලා. අවල් තැන කියලා තැනක් නැහැ. මනුස්සයට එහෙම නෙවෙයි කලින් කබඩා කරගෙන ආහාර තැම්පත් කරන ප්‍රිය සම්භාෂණ පවත් ගන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා කාම ලෝකයේ වුණත් මේ කාම භවයේ වුණත් මනුස්සය ඉන්නේ බොහොම මේ වාසනාවන්ත තැනක, වාසිදායක තැනක. එහෙම ඉන්නකොට ඒකේ අත්දැකීමක් කියලා තියෙන අපිට ගිහි අත්දැකීම් කියලා තියෙන. අපි ගිහි ලෝකේ යම් ශිල්පයක් ඉගෙන ගන්නවා, දක්ෂකම් ඇති කර ගන්නවා, රාන්දු කරනවා, යාළු වෙනවා, අත්දැකීම් රාශියක් තියෙනවා. අන්නේ අත්දැකීම් රාශිය පිළිබඳත් අපේ අවදිභාවයක් තියෙනවා. සංසන්දනව අපි දන්නවා මට එන්න එන්න මගේ ජීවිතය පහසු වෙනවද අපහසුට යනවද කියලා තියෙනවා. එතන තිබුණු මේ සතිය භාවනා මධ්‍යස්ථාන කියලා අරමුණක් කරන පර්යංකයේ කියලා පර්යංකේ සාර්ථක වෙලා අර කියන විදිහේ විවේක ස්ථානයකටපත් වුණාට පස්සේ ඒ සුඛයයි මේ සුඛයයි අතර දෙක සංසන්දනේ. ඒ සුඛයයි මේ සුඛයයි දෙක දෙක වෙන්කොල්ල දැනගැනීමේ හැකියාව මේ සතිචෛතසිකයෙන් කිසිම ගෙවීමක් කරන්න නැතුව ඇති කරලා දෙනවා. හැබැයි ඒක මේ Tamange මතියට අනුව නෙවෙයි ඒක ස්වාධීනව ඉඳගෙන ලබලා දෙනවා. ඒ නිසා භාවනා කරන යෝගාවචරයා මේ බව මේ නිර්ාමිත සුඛයක් කියලා මේ ලෝකේ දෙයක් තියෙනවා. මේකට සමත සුඛය කියලා කියනවා. නිර්ාමිත සුඛය, සමත සුඛය, නෙක්ඛම්ම සුඛය කියලා සමාලලට පදනම් කරනවා. අන්නේ සුඛය ලබා දීම සඳහා කාම කාමයේ පමනක් දන්න කාම සංකල්ප වල පමනක් ගත කරන කෙනා මේක සඳහා යන්න ගන්න ප්‍රයත්නය ගන්නේ සද්ධාවේ. දැන් සතියටත් මුල් වෙනවා සද්ධාව. එහෙම නැත්නම් ඇයි අපි මේ වගේ ආයෝජනයක් කරන්නේ? මේ ආයෝජනයක් කරන්නේ කෙරුවොත් හරියන්ට ඉඩ තියෙනවා. හරි ගියොත් විශාල ලාභයක් කියලා දන්න නිසා මුලින් මුලින් මේ සද්ධාවෙන් වීර්යයෙන් මේ වැඩේ කරලා යෝගාවචරයා මේ වගේ භාවනා මධ්‍යස්ථානවල මේ සතිය කියන එක අපේ සිංහලට ඌරු වචන ගන්න සතිපට්ඨානය කියන එක හොඳට නිර්වචනය කරගත්තොත් මොකද්ද මේකෙන් මම කරන්න ඕනේ මොනවද මට ඒකට තේරෙන්නේ කොහොමද මේක වෙන්නේ කියලා යෝගාවචරයට මේ කියන ශ්‍රද්ධාවෙන් පටාගත් දේ අත්දැකීම හරහා ප්‍රත්‍යක්ෂයට කිට්ටු කරගන්න පුළුවන්. ඒ ශ්‍රද්ධාවෙන් පටන් ගන්න ශ්‍රද්ධාවෙන් හමාරම විදිහට අපි ආගම කියලා කියනවා. ශ්‍රද්ධාවෙන් පටන් ගන්න තමන්ට අත්දකින්න පුළුවන් මට්ටමට ආවට පස්සේ ඒ ශ්‍රද්ධාව බුද්ධ ආගම නෙවෙයි බුද්ධ ධර්මයේ බවට සජීවී ධමයක් බවට තමන්ගේ ජීවිතය හරහාපත් වෙන්න පටන් ගන්නවා. ඒතකොට මේ සද්ධාවත් මේරිච්ච බවකටපත් වෙනවා. දන්නවා පින් කිරීම බුද්ධානුස්සතිය නැත්නම් මේ ආගමනුරූප ගතිය ආධ්‍යාත්මික කියන එකත් හැඟීමක් තියෙනවා රටේ බවතෙන් සාමාන්‍ය හැඟීම ගැන ආගම ගැන හැඟීමක් තියෙනවා. නමුත් ඊට එහා ගිහිල්ලා මෙන්න මේ මේ විදිහට වාරිලා මේ මේ විදිහට කටයුතු කරොත් මට අරමුණු වලින් නිමිති වලින් වෙන් වෙලා නිර්ාමිෂ සුඛයක් ලබා ගන්න පුළුවන් කියන එකත් <clears throat> Taman අත්දැක්කට පස්සේ ශද්ධාවේ දියුණුවක් ඇති වෙනවා වීරි සතියේ පුදුම ධෛර්යයක් ඇති කරලා දෙනවා සතියෙන් ඒක හොඳට වර්ණගලා පෙන්නනවා මේක උත්සාහයෙන් ලබා ගත යුතු දෙයක් ඉබේ කවදාකවත් හම්බ වෙන්නේ උත්සාහ කරන්න කරන්න කරන්න වරදින්න වරදින්න වරදින්න අර සති ප්‍රයත්නයේ ක්‍රමසහ විදි වලින් සාර්ථක වෙන්න පටන් ගන්නවා ආඩ්‍ය වෙන්න පටන් ගන්නවා. තමන්ගේ අතේ අතට එන්න පටන් ගන්නවා. අන්න ඒ කටයුත්තේදී මේ සතිය කරන කාර්යභාරයේ උද්ගලයක් වශයෙන් මම දකින්නේ බුදුජානක වහන්සේ අපිට දීපු ලොකුම දෑවැද්ද කියලා. ලොකුම දායාදය ඒ සතියේ තියෙන මේ සුවිශේෂී ගණිත. ඉතින් මේ මේ පසුගිය අවුරුදු 40 වගේ කාලය ඇතුළත ගත්තොත් බුද්ධ ජයන්තියෙන් පස්සේ කියලා අපි ගමු 55ක් වෙලා තියෙනවනේ. අන්න ඒ කාලය ඇතුළත මේ සති චෛතසිකයට පුදුමාකාර පන්නරයක් ලැබුණා. පුදුමාකාර තෙදක් ලැබුණා. මම දන්නේ මම වැරදිද කියලා. ඒකට හේතුව මේ බුද්ධ ආගම බටහිරට ගිහිල්ලා බටහිර මිනිස්සුયો මේ සතිය අලුතෙන් වර මේ වර නැගුවා. ඒකට විවිධ පැතිකඩ පෙන්ලා දෙන්න පටන් ගත්තා. පැතිකඩ පෙන්ලා දුන්නාට පස්සේ අර සම්ප්‍රදායන කුල තිබුණ සතිය තන වෙනුවට අලුගසා දාලා සතිය බොහොම තිරියන් වෙලා විශේෂ නාඩගමේ විශේෂ ප්‍රධාන නළුවෙක් වඩටපත් වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ සඳහා මම නැවතත් කියනවා මම සමහර විටක පක්ෂග්‍රාහී වෙනවා අඩුපාඩු වෙන්න පුළුවන් මේ සතිය පිළිබඳව හොඳම සුත්තමේ ඥානයක් ලබන්න නම් ඉංග්‍රීසියෙන් තමයි හොඳට තියෙන්නේ. සිංහලෙන් ලියවිච්ච හැම පොතකම මේක ආගමනුරූප චිත්‍රයකට දාලා ඒක පිළිබඳව ආලවට්ටම් කතා කරනවා මිසක මේක කිව යුතු කාරණාව කියවෙන්නේ නැහැ. කියවෙන්නේ නැහැ කියලා කියන සංසන්දනාවක්. මොකද ඉංග්‍රීසියෙන් කතා කරනකොට ඔළුවෙන් පොල්ල පොල්ලෙන් ඔළුවට ගැහුවා වගේ හරියටම සතිය කියන්නේ මේකයි කියලා ඒ මිනිස්සු බුද්ධ ආගම් කාර්යව නොවන නිසා ලස්සන වර්ණකින් ඉන්න පටන් ගත්තා. මම ඉස්සලාම සැරේ එංගලන්තයට ගිය වෙලාවේදී ඒ ලන්ඩන් බුරිස් යාරේ ඉන්න හාමුදුරුවෝ ආරාධනා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මේ ඒකට ඉන්නේ ගොඩාක් විජාතිකයෝ ඉංග්‍රීසියෙන් ධර්ම දේශනාවක් කරන්න කිව්වා මම මාතෘකා කරේ සතියේ. කරගෙන කරන වෙලාව පැයක් විතර කරලා අපි ධර්ම සාකච්ඡාට බෙනුණා. ඒතකොට ඒක සුද්ධෙ පිටිපස්සෙන් කතා කරලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මේ අපි ළඟට බුද්ධ ආගම ඇවිල්ලා දැන් අවුරුදු 200ක් විතර වෙනවා. බටහිරට බුද්ධ ආගම කියලා අවුරුදු 200ක් විතර වෙනවා. ඔබ වහන්සේ සම්ප්‍රදාන කෝල විනියෙක් විදියට බුද්ධ ආගම සම්බන්ධ වෙලා එංගලන්තයට ආවට පස්සේ ඔබ වහන්සේට මොකද්ද අපෙන් ඉගෙන ගන්න තියෙන්නේ කියලා. වටිනා සුද්දෙක්ගේ මහානෙකනේ. ඊට පස්සේ මම කිව්වා අම්මා බවෝ කියලා. රටේ අත දාන්න වටිනවා ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියලා. ඊට පස්සේ මම කිව්වා ඒකෙන් මට අලුත් පොතකුත් පෑදෙනවා. ඊට පස්සේ මම කිව්වා මම සම්ප්‍රදාන කෝල බෞද්ධ පවුලක ඉපදිච්ච කොල්ලෙක් අවුරුදු 26ක් යනකම් මම බුද්ධ ධර්ම මායින් කරේම නෑ. ඊට පස්සේ මට මේ සතිය කියන එක තමයි ජීවිතේට හම්බ වෙච්ච හොඳම පාඩම. ඒක දුන්නේ සුද්දෙක්. ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්. ඕස්ට්‍රේලියාවෙන් එංගලන්තේ ලේනේ දීනේ. ඒ මනුස්සයා කිව්වට පස්සේ මම මේක හොයන්න පටන් අරගත්තා. හැබැයි මට තේරෙන්න පටන් අරගත්තා මේක ගැන ලියවිලා තියෙන පොත්වල සිංහල පොත්වල බොහොම ඇල්මැරිච්ච අර්ථකථනයක් තියෙනවා. නැතුව නෙවෙයි. නමුත් මේ ඒ සුදු ස්වාමීන් වහන්සේ පුළුවන් තරම් මට ඒ ශාංශයට තිබුණ ඉංග්‍රීසි භාෂාව විතරයි ඒ දවස්වල මගේ එච්චර තද බල ඉංග්‍රීසි භාෂාව තිබුණා. නමුත් පොත්වල දුන්නා කියවන්නේ කියලා. ඒ කියවනකොට ශබ්දකෝෂයක් තියාගෙන හරි ඒ සුද්ධ ලියලා තියෙන දේවල් බලනකොට මේ සතිය එක එක පැති වලට හරව හරව හරව හරව ඒකේ හැම මුණතක්ම ලස්සනට වර්ණ කරලා තියෙනවා. ඒ නිසා මම මේ සුදු මහත්තයාට ස්තුති කරා අපේම දේ පිටරට ගිහිල්ලා ආපුවාට පස්සේ අපිට ටිකක් ලොකුයින එක රට දෙල් කියනවා රටාල කියනවා මොකක් හරි රට කිව්වට පස්සේ අපි ටිකක් බාර ගන්න ගතියක් තියෙනවා හිංගලගේ දෙන පාහර ගතිය එක මගෙත් තිබිලා තියෙනවා අර පැත්තෙන් බලනකොට සතිය නිකන් හරියට මේකප් එකක් කරලා ගත්තා වගේ සම්පූර්ණ අලුත් වෙලා ඉන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර පරණ දන්න pāli තේරුමට සිංහල තේරුමට අලුත් අලුත් අර්ථයට පටන් ගත්තා. අනේ ඒ අනුව බලනකොට නිල්ලඹට යෑමේදී එහෙම නැත්නම් මේ පොත් කියවීමේදී මම ගොඩාක්ම ප්‍රිය කරන සතියේ ඉංග්‍රීසි පරිවර්තනයේ වශයෙන් සතිය සාමාන්‍ය පරිවර්තන කරන්නේ මයින්ඩ්ෆුල්නස් කියලා. මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ හිත සම්පූර්ණයෙන් ඒකට අවදි වෙනවා, දෝතිම්ම කරනවා, මුළු හදින්ම කරනවා කියන එක වගේ අදහසක්. සතියම පරිවර්තන කරන්නේ මයින්ඩ්ෆුල්නස් කියලා. නමුත් ඒ නිල්ලබේදී බොහෝම හුරතල් වචනයක් කරන් තිබුණා choiceless awareness කියලා. යමක් පිළිබඳව අවදිමත් වෙනවා ඒක පිළිබඳව තේරුමකින් බේරුමකින් තොරව. නැත්නම් පූර්ණ නිගමනයකින් තොරව. හොඳයි නරකයි හරි වැරදි ධාර්මික අධාර්මික සාධාන අසාධාන මොකුත් නැහැ. එන දේ කිසියම් තේරුමකින් බේරුමකින් තොරව බලන ගතිය. gediya pitima බලන ගතිය. ඉතින් ඒක බැලුත් පහම් වෙන්නේ මේක සදාචාරයට විරුද්ධයි. සදාචාරය යහ අයහක්පත් හරි නරක හරි හොඳ හරි වැරදි හොඳ නරක ටිකක් තියෙනවනේ. සතිය ඉස්සල්ලාම වතාවට ඒ උපමාන යාමිනුම් කෝදු මොකක්වත් නැතුව සිද්ධිය දිහා කිසියම් පූර්ණිකමණකින් තොරව බලන්න පුරුදු වෙන ගතිය මේක තමයි තාමත්ම විප්ලවීය, තාමත්ම රැඩිකල් වාදී දර්ශනය. මේකෙන් අපි හැමදාම තිරියම් කරනවා. අපි නාකි කරවන්නේ අපේ පරණ උපමාන දිගේ බලන්න බලන්න අපි නාකි වෙනවා. අපි ඇටුවම් බහිනවා. අපි සම්ප්‍රදාන කුල වෙනවා. නමුත් සතිය නැවත නැවතත් නැවත නැවතත් සිද්ධිය දිහා අලුතෙන් බලනද අලුත ඉපදිච්ච බබෙක් බලන්න වගේ මෙන්න මේ ඇති කරන මේ choiceless awareness කියලා කියනවා එහෙම නැත්නම් මේ පූර්ණිකම වලින් තොරව බලන ගතිය හුස්මක් දැන් අපි ආශ්වාසයක් කොටු කරලා දැක්කයි කියලා හිතමු. වේදනාවකින්, ශබ්දකින්, හිතවිල්ලකින් නැතුව අපි ගෝකල් ප්‍රයත්න කළ ප්‍රයත්න කළ ආශ්වාසයක් දැක්කා. ඊගාට ආශ්වාසයත් අපි දකින්නේ අලුතින් ඉපදිච්ච බබෙක් ගන්න පළවෙනි හුස්ම වගේ. නම් මේ දැකපු ආශ්වාසයමයි කියලා හැඟීමක් නැහැ. ඒ සඳහා ඒ අලුත් කරන ගතිය, ඒ නාමු කරන ගතිය නැත්නම් ඒ සතිය මලකඩ කාච්ච සතියක්. හොඳ දියුණු සතියක් නම් අලුත් වෙන සතියක් නම් එන හැම හුස්මක්ම දිහා බලන්නේ අලුතෙන් එන එකක් වගේ. හැම ප්‍රසවාසයක් දිහා බලන්නේ අලුතෙන් එන එකක් වගේ. නිසා ඒකට එහෙම නොවුනොත් ඒක සඳහා එන්න තියෙන කම්මැලිකම, නීරස ගතිය, නිදිමත ගතිය, බය එලවන ගතිය, අසරණ වුණා වගේ ගතිය නැති කරලා සතිය නිතරම කියනවා ඔය සතිය නැත්තම් කම්මැලි වෙනවා. සතිය නැත්තම් එකක් හරි වෙනවා. සතිය නැත්තම් නීරස වෙනවා. සතිය නැත්තම් බය වෙනවා. සතිය නැත්තම් අසරණ වෙනවා. එහෙම නැතුව සතිය වෙන්න දෙන්නේ නැතුව මේක දිහා හැමදාම අර පොඩි එකට අලුතෙන් සෙල්ලම් බඩුවක් දීලා දීපුවම ඒකට අම්මා තාත්තා ඕනෙත් නැහැ. පරණ සෙල්ලම් බඩුව ඕනෙත් නැහැ. ඒකට හිත යොදන්නේ කොහොමද? අන්‍ය වගේ මතුවෙන මතුවෙන දෙයට 100ක් අලුත් හිතකින් බලන්න පුරුදු වෙනවනම් අපිට හැම චිත්තක්ෂණයකම අලුත් ජීවිතයක් හම්බ වෙනවා. මේක නිකන් කාඩ් ගහනකොට කුට්ටම අනලා ආයෙත් අතක් බෙදනවනේ. අනලා බෙදන අත කොයි මොකද්ද කියන දන්නේ. ඊට පස්සේ අපිට කියන්න බෑ ඔයගේ පමට වෙන එකක් දෙන්න කියන්න ඕන කවන්නේ. අපිට තියෙන්නේ මේ ආපු කුට්ටමේ හැටියට ආපු අතේ හැටියට සෙල්ලම් කරන එකයි. අන්න ඒ වගේ සතිය පුරුදු කරන මනුස්සයා මේ පූර්ණ නිගමනින් තොරව බලන්න පටන් ගත්තොත් කිසිම දෙයකට මේක ඇයි මෙහෙම වුනේ කියලා චෝදනාවක් කරන්න වෙලාවක් නැහැ. එයාට තියෙන්නේ පැමිණිච්ච දෙක හැඩ ගැහෙන එකයි. ඒ නිසා සත්‍යමත් වෙන බුද්ධලයා තුළ චෝදනා කිරීමේ හැකියාව ඒකෙම නියුන් සහෝදරයෙක් නෙමෙයි අයිතිවාසිකම් කතාව. හැම කෙනාටම ඕනේ කෙහෙල් කනක මුල්වරියේ. ඉතින් හත්වලා මේක ඇවරියේ ඒක ඇවරියේ මුල් ඇවරිය අනිත් ඒවා දෙන්න දේ කාලා මේ ඔක්කොම කේල් කැණීම තමයි ඕකේ කාලා ඉන්නවනම් මේ ප්‍රශ්නේ නැහැ. දැන් හැම කෙනාටම ඕනේ මුල් ඇවරිය. ඉතින් සතිය වඩනකොට හිතනවා මුල් ඇවරිය තියෙන එකම තමයි යට ඇවරිය තියෙන්නේ දෙන දේ කාපන් කියලා. ඉතින් මේ යෝග ගතියකට මොන්න තරම් එහෙම නැත්නම් මේ බ්‍රික්ෂ ජීවිතයකට මොන්න තරම් දොරවල් දොර කවුළු විවෘත කිරීමක් කරනවාද මේ තීරුමකින් බේරුමකින් තොරව තීරුම් බේරුම් නැතුවයි කියලා කියන්නේ මේ ඔලොමොල ගතියක් මෝඩ ගතියක් අඥාන උපේක්ෂාවක් නෙවෙයි මේ අවදි ගතිය ඇති කරනවා නම් භාවනා කරනකොට Tamanටම දැනගන්න පුළුවන් දැන් ආනාපානෙ පේනවා නමුත් නීරස වෙලා එනතම් පිම්බීම හැකිලිම පේනවා නීරස වෙලා ඉතින් මේකේ තියෙන සුවිශේෂීත්වය තමයි එහෙම නැත්නම් මේකේ තියෙන විප්ලවී හැඟීමට නීරස වෙච්ච බව දැනගන්න පුළුවන්. දැන් ආනාපානේ බලන්න ඉඳගත්තේ. ඒ උනාට නීරසකම ඇවිල්ලා. නීරසකම ආපු බවක් දැනගන්න පුළුවන් නම් ඒක දිහත් ඒ මනසේ අරමුණක් දිහා බලන්න ASCII. ආනාපාන දිහා බලන්න ASCII. තමන් මේ කරගෙන කරන යනට ඇති වෙන නීරසකම කම්මැලිකම ඒකාකාරී ගතිය දිහා බලන්න පුළුවන් නම් ඒකෙන් සම්පූර්ණ කච්චල් කපලා මලකට කපලා පරණ රත්තරන් බඩුවක් වත්‍රත්තමතුල දාලා ගත්තා වගේ පලිප්පුවේ දාලා ගත්තා වගේ පුදුමාකාර අලුත් කිරීමක් කරනවා. හැබැයි මම පැහැදිලිවම කියනවා Taman තුල මතුවෙන නීරස ගතිය නීරස ගතිය වශයෙන් අවබෝධ කිරීම ආනාපානය ආනාපානයෙන් වශයෙන් අවබෝධ කරනකොට උඟා ගැඹුරුයි. උඟාක්ම යෙදිලා කල යුත්තක්. උඟාක් වැරද්ද හරහා කල යුත්තක්. හරි වැරද්ද හරහා කල යුත්තක්. නමුත් කවදා හෝ ඒ යෝගාවචරයට දැනගන්න පුළුවන් නම් මම මේ ආනාපානේ මට පේනවා. ඒකේ හීන කියලා පැත්තක් තියෙනවා ප්‍රනීත කියලා පැත්තක් තියෙනවා. ආනාපානේ පේන සතුටට රුවන් දෙලාකුත් තියෙනවා. ඒ පහල කම්මැනි වෙලාකුත් තියෙනවා. මේ සතිය මේ දෙකේදිම ආනාපානේ එක විදිහට බලන්න ඕනේ කියන එක නිස්සද්ද බණකින් කියා දෙනවා. ඒක සරුවචනාංශයේ ඔය සුත්තමේ සූත්‍රය, සීලමේ සූත්‍ර වගේ තැන්වල කියලා තියෙනවා. දැන් මම හිතන්නේ ඒක කියන එකට වැඩිය වෙන හුඟක් තැන්වල මේ සත්‍යපට්ඨාන සූත්‍රය වගේ තැන්වල ආනාපානේ 11 පැතිකඩක් තියෙනවා මේ පැතිකඩ 11ම දකින්නකම් ආනාපානේ දැක්කයි කියලා අදිවාසිනා කියන්නේ දෙපයි. යන්නේ විභාගේ පාස් වෙන්න උඹට මේ සිලබස් එක ඉවර කරන්න ඕනේ. 11 පැතිකඩේ එක එක යුගලයක් තමයි ප්‍රිය අරමුණ සහ අප්‍රිය අරමුණ ආනපනේ හොඳට ප්‍රියව මනාපට වැටෙන වෙලාවක් එනවා. ඒ වෙලාවට ආස්වාසේ ආස්වාදයක් වගේ වැටේ. නමුත් සමහර වෙලාවක් වෙනවා කොච්චර බැලුවත් ලස්සනට ආනපන නැවත නැවත මතුනත් බලානිනකොට කම්මැලි වෙනවා. දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකතේම සුදු වෙලා කියලා අරක නිකන් කම්මැලි වෙලා ඔය ඉතින් බකන් ඉලාගෙන ඉන්නවා භාවනා කරාට ආනපන දිහා බලන්නේ දැකලා හුරු එකක් වගේ. එතකොට යෝගාවචරය ආනාපානය හරහා සතිය හරහා අරමුණක ප්‍රිය නැත්නම් ප්‍රනීත හීන කියන මේ දෙකයි මේ පෙන්වන්නේ ඇත්තටම කියනවනම් ප්‍රනීත ආනාපානෙ දකින්න සතියට වැඩිය ගැඹුරු සතියක් ඕනේ හීන ආනාපානෙ දකින්න. මේක අපේ ජීවිතේ කවදාකවත් ඇති නැති ජනේලයක් මේ ඇරෙන්නේ. අපේ ජීවිතේ කවදාකවත් ඇති නැති දුරකවුළු වීමක් ඇරෙනවා. ඉස්සර අපි කෙරුවේ ආනාපාන හීන වෙනකොට දම්ලා ගහලා යනවා. සලුව ගසා දාගෙන නැගිටලා යනවා. ඒ සර්ට තේරෙන්නේ නැහැ. ඒ ගුරුවරයා හරිනේ. ඒ ස්ථානේ හොඳ නැහැ. ඒ කෑම හොඳ නැහැ. අද්ද වැඩි. වැලක් තියෙනවා මේ චෝදනා. පහුවෙලා කවදා හරි තේරුම් ගත්ත දවසක මේ හීන ආනාපානේ උගන්නණ්ඩයි මේ ප්‍රින්ත ආනාපානේ උගන්නන්නේ ඒක හරහා දිනු වෙනකොට දිනුවට තමයි හීන ආනාපානේ එන්නේ කියලා. ඒ කියන්නේ සතිය හොඳට වර්ණා ගාගෙන තියෙනවා. ඊට පස්සේ තියෙනවා ආනාපානේ ගොරෝසු සාසියුම් කියලා පැතිකඩ දෙනවා. ඉඳගත් ගමන්ම ගමන් කර කර ඉඳලා ඉඳගත් ගමන් ආනාපානේ හොඳට නාස්පුඩු පුරවාගෙන ගොරෝසුවට යනවා. ඉතින් ඒකම හිත තැම්පත් වෙලා හිත ඇතුළට නැමුණොත් මේ ආනාපානේ එන්නේ එන්නේ එන්නේ එන්නේ සියුම් වෙන්න පටන් ගන්නවා. බුදියාගෙන ඉන්න බබෙක් දිහා බලන විට එයාගේ එන්නේ එන්නේ එන්නේ නිින්දත් එක්ක ගන්න හුස්ම ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා ගොරෝසු සහ සියුම් කියලා අවස්ථා දෙකක් තියෙනවා. මේ සියුම් ආනාපානෙට යනකොට හිත පැකිලෙනවා. පය පැකිලි වැටෙන්න පටන් ගන්නවා. නිින්ද නිසා පය පැකිලි වැටෙනවා. ශ්‍රද්ධාව නැති නිසා පය පැකිලි වැටෙනවා. විතක්ක වැඩි වීම නිසා පය පැකිලි වැටෙනවා. ඒ වගේම තා ලස්සනද මන්ද නැහැ අවලස්සනද දන්නේ ආනාපානේ සියුම් වෙන්න වෙන්න බාහිර ශබ්ද වැඩි වෙන්න පටන් ගන්නවා. ආනපනේ සිවුම් වෙන්න වෙන්න වෙන්න කය වේදනාව වැඩි වෙන්න පටන් ගන්නවා. ආනපනේ සිවුම් වෙන්න වෙන්න හිතවිලි නැති නැති දාරිත කවදාකවත් නැති විදිහට දෝරේ ගලන්න පටන් ගන්නවා. ඉතින් ඒ ඔක්කොම යෝගාවචරයා කම්මැලිකමට බුබ්බඩකමට හේතු කරගෙන සලුව සදාලා නැගිටලා යනවා. කවදා හෝ කමඨාන සුද්ධ වෙලා කවදා හෝ බණක් ඇහිලා කවදා හෝ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා දැනගත්තොත් මෙතින් ආවේ මං ක්‍රමේ ගුරුසු ආනාපාන දිනු බොහොම සතුටින් භාවනා කරා. දැන් සියුම් වේගන එනකොට එනකොට මේක සතිය කැඩිච්ච නිසා, සමාධිය නැති වෙච්ච නිසා, වීර්ය නැති වෙච්ච නිසා කියලා තමයි පශ්චාත්තාප වුණොත්, ඉච්ඡා බංගත්තටපත් වුණොත් ඒක මාරපාක්ෂික වෙනවා. යෝගාචරය දන්නවනම් මේ ගුරුසු ආනාපානලා සියුම් වෙනවා කියලා කරන විශාල ප්‍රගමනයක් මෙතනදී පරණ සතියමදී සතිය අලුත් කරගෙන ධෛර්යවත් කරගෙන දෙගුණ කරගෙන මේක දිහා බැලුවොත් සියුම් කොටසට යනකොට ඒ අනිකුත් බාධක ධර්ම වැඩි වෙන බවකුත් ඒ කොච්චර වුණත් ආනාපානය අවශ්‍ය නම් සම්බන්ධතාවයේ පැවැත්විය හැකි බවක්. ඒ යෝගාවචරණ තේරෙන පටන් අරගත්තොත් මේක ලෝකයේ තියෙන වැඩිම ඇබ්බැහිය වෙන කුඩු බේත බවට පත් වෙනවා. කුඩු ගහන එක අද තියෙන ලොකුම ඇබ්බැහිය. මොකද මේ ආනාපානය තරම් කුඩක් මන් නම් මගේ ජීවිතේට දැකලා නැහැ. ගැහුවොත් එක මුලක් උන් දැන් නිවන් දකලා තමයි නතර වෙන්නේ. ඉතින් මං කරන්න දන්නේ මේ එක මුලක් විකුණ ගන්නයි මං හදාගන්නේ. ඊට පස්සේ මට බිස්නස් තියෙනවා. ඒක කොහේ ගියත් මට ස්තුති කර කර මිනිහා වැත්ත කරලා ගහක් වල ඉඳගෙන ඔය ආනපාන දිහා බලන අර රේස් කොල්ලේ බලන කට්ටිය ඉන්නේ පොල් ගහක් යට ඉඳගෙන නැත්තම් ගංජා ගහ මිනිස්සු ඉන්නේ නිකන් අර මැනික් වපින් දකින එක මැනික් නේ මිනිහට. බලාගත්තත් ඒ බලහින් ඒ වගේ තමයි කවදා හරි මේ ආනාපානයේ මේ ගොරෝසු தත්ත්වක ඉඳලා සියුම් වෙනකොට මේ සඳහා බලවත් සතියක් අවශ්‍යයි මේ සතිය උක්ෂම ආනාපානට යන්න. අතිසුක්ෂම ආනාපානේ බොහෝ දෙනා කියනවා තේරෙන්නේ නැහැ කියලා. නමුත් තේරෙන්නේ නැත්තේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් නිසා එයාට බාලදක්ෂ හැඟීමක් ඇති කරගන්න පුළුවන් දැන් මං ඉන්නේ නියම වැඩේ නියම ගේමේ ඉන්නේ කියලා. නිසා ගොරෝසු සියුම් සහ අතිසූක්ෂම කියන මේ පැතිකඩ තුන බැහැගෙන බැහැගෙන ආනාපානට යනවායි කියලා කියන්නේ නිකන් දෝනාවක බහිනා වගේ වැඩක්. එකින් එකට එකින් එකට පෙළ ගැසිලා යන වැඩක්. ඉතින් මේ බහිනකොට වෙන්නේ මොකද්ද? අර හිත මතු පිට පාවෙවි තිබුණ හිත ටික ටික ටික අභ්‍යන්තර ආවරණය අභ්‍යන්තරාවලෝකනයකට වැටිලා මධ්‍ය ලක්ෂය කරා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගමන් කරනවා. කවදාකවත් ගියේ නැති ගමන. අපි කොච්චර දෝ දන්නා පිටතට යන. භූගෝලයේ දිගේ පිටතට යන්න පුළුවන්, ඉතිහාසයේ දිගේ පිටතට යන්න පුළුවන්, භෞතික විද්‍යාව දිගේ පිටතට යන්න පුළුවන්, රසායන විද්‍යාව දිගේ පිටතට යන්න පුළුවන්. නමුත් එකම යකෙක්වත් මේ ඇතුළට යන ගමන කියලා දෙන්නේ. ඒ නිසා සූද්දමයකට කියන්නේ ඉන්සයිට් කියලා. ඇතුළට බැලීම කියලා. විපස්සනා කියන එක පරිවර්ත කරන ඉන්සයිට් කියලා. අන්න ඒක සතිචෛසිකෙ දිගේ ඉනකොට තියෙනවා. ආනපන සිවුම් වෙන්න වෙන්න වෙන්න ඉතාමත්ම සූක්ෂම හරියට මේ ඇස් දෙකෙන් බලලා අන්වීක්ෂකෙන් බලලා ඉලෙක්ට්‍රොනයික අන්වීක්ෂකෙන් බලනවා වගේ ඉතාම සිවුම් තන්ට යනකොට ආනාපානේ ධාතු මනසිකාරය හරහා අවකාශය දක්වාම ගමන් කරනවා. ඒක තරුවචන්සේ පද දෙකකින් විස්තර කරනවා ඕලාරික සුකුම කිය. ඕලාරික කියන්නේ ගුරුසු අදහස, ඊගන්ත සුකුම අදහස සියුම්. ඊට පස්සේ තව අවස්ථාවක් තියෙනවා අජ්ජත් බහිද්දා කියලා. ඒකත් අත්දකින්න බැරි එකක් නෙවෙයි. අපි ආනාපානෙම ගනිමුකෝ පිම්බි මැකිලිමටත් ඒක එහෙමම තමයි. ආනාපානෙ ගත්තොත් අපි ඉස්සල්ලාම ආනාපානෙ කොටු කරනවා කාරණා තුනකින්. තුනම තියෙනවා නම් හොඳයි එකක් තිබුණත් ඇති. පට්ටලෝ වාඩි වෙලා මගේ හිත සද්දක වේදනාවක් හිතුවිල් නැහැ හුස්මේ තියෙන්නේ කියලා ඔන්න ඒක පැත්තක් කොට කර. හුස්ම ගන්න එකේ තියෙන්නේ. නම කොතනද ගැටෙන්නේ කියන එක දැනගන්න නැති වෙන්න ඉඩ තියෙනවා. ඒතකොට ගුරුවරේ කරන්නේ විශේෂ විපස්සනා කරන කට්ටිය කියනවා මේ හුස්ම ගන්න බව දැනෙනවනම් වෙන තැනක හිත නැත්තම් බලන්ඩ හුස්ම ගන්නකොට වැඩිම වදෙන්නේ කොතනද කියලා. හැප්පෙන්නේ කොතනද කියලා. තැර වෙන්නේ කොතනද කියලා. පීරාගෙන යනකොට වැටෙන්නේ කොහෙද කියලා. අපි හිතමු දැන් යෝගාචරය මගේ කයේ නාසිකාග්‍රේ උඩුතොලේ ඔළුව ඇතුලේ නැමෙන තැන හුස්ම <clears throat> නාලිකා නැමෙන තැන උගුරේ පපුවේ උදරයේ ආදි වශයෙන් තැන අල්ලගත්තා නම් ඒක දෙවෙනි ලක්ෂණය හුස්ම ගන්න කෙනාට මෙතනයි මෙතනයි වැඩේ වෙන්නේ කියලා අලතයි ඊට පස්සේ තුන්වෙනි පැත්තක් තියෙනවා ගන්න හුස්ම කොහොමද පිට කරන හුස්ම කොහොමද කියලා මේ දෙකේ වෙනසක් ඒක නිකන් මේ ඔන්චිලාවක් එහාට පැද්දෙන වෙලාව සහ මෙහාට පැද්දෙන වෙලාව. යම් කිසි මේ තුනම උපේලා සප්පේලා කතා කරන්න පුළුවන් නම් හොඳ තීක්ෂණ බුද්ධියක් තියෙනවා. මම ඉන්නේ ආශ්වාස ප්‍රශ්වාස බව දන්නවා. මට හුස්ම ගන්නකොට වම් නාස්පුඩුවේ ඇතුල් පැත්තේ මට වැටෙනවා. මට සීතලව වැටෙනවා. පිට කරනකොට මට එතනම හෝ නැත්නම් දකුණු නාස්පුඩු වැඩි උඩු තොලේ හරි වැටෙනවා. මට ආයෙත් වැඩි ටික උණුසුමට වැටෙනවා. මං ආශ්වාසය කොට දිගට ගන්නවා. ප්‍රශ්වාසයක පාරට හොස් කාලා යනවා. නැත්නම් ආශ්වාසයක පාරට ගන්න ප්‍රශ්වාසයේ මීටදී යනවා. ආදි වශයෙන් හුස්මත් හැපෙන තැන දෙක අතර වෙනසක් සාකච්ඡා කරන්න පුළුවන් නම් ඒ යෝගාචරය පැහැදිලිවම කියන්න පුළුවන් සංසාරයෙන් ගෙන ආපු පුරුද්දක් තියෙන මිනිස්සෙක් කියලා. මේ දැන් පටන් ගන්න කෙනෙක් නෙමෙයි පැතිකඩ තුනින්ම දෘෂ්ටි කෝණ තුනෙන්ම කතා කරනවා. මෙන්න මේ දෘෂ්ටි කෝණ තුනෙන් මේ හැපෙන තැන කියන එකේදී හැම වෙලාවෙදීම අපි ස්පර්ශ ස්ථානේ තෝරගන්නේ බහිෂ්චර්මයේ සංවේදී තැන. අපි මේ කාය ප්‍රසාද වෙනුවට ගන්නෙ නාසිකාග්‍රේ වම් නාස්පුඩේ ඇතුල් පැත්තෝ පිට දකුණු නාස්පුඩේ ඇතුල් පැත්තෝ නාසික කෙලවර. එහෙම නැත්නම් උඩුතොලේ. ඉතින් ඒ හැමේ කොහේ හරි තැනක් අපි මෙතන ලකුණු කරා මෙතන තමයි හුස්ම අදින තැන කියලා. දැන් මෙතනම හිත යොදාගෙන භාවනා කරන කියමු. ආස්වාද ප්‍රසාද දෙක වෙනස දෙන්නේ නැහැ. හැපෙන තැනම බලන ඉනකොට භාවනා කර කර කර යනකොට සමහරට මේ හිතින් හිතා ගන්නවනේ මෙතන නාස්පුඩුව කියලා. නමුත් බලනකොට බම්බයක් විතර ඉස්සරහින් වගේ තැනක ආනාපානෙ කෙරෙනා වගේ පේන. ඇස් දෙක අරලා බලන් හිතෙනවා මේ මොකද වෙලා තියෙන්නේ කියලා. සමහරට ඇතුලෙන් ඇතුලට ගිහිල්ලා මොලේ ඇතුලේ සිද්ධ වෙනා වගේ පේන. අර චිත්ත රූපේ මවාගත්ත තැන බාහිරයට පැද්දෙන වෙලාවල් තියෙනවා. හිමීට මීට මීට ඉස්සරහට තමයි ඇතුළට යන වෙලාවල් එක. ඉතින් මේක විය හැකි සාධාරණ දෙයක් බව දන්නේ නැත්නම් යෝගාචරය කලබල වෙනවා මේ සතිය කැඩලා කියන. මේ සමාධිය නැති නිසා මගේ චිත්ත රූපම ඇවිල්ලා වෙන්නේ නැහැ. නමුත් සරුවචාන්සේ දේශනා කරනවා ආනාපාන තියෙන අජ්ජත් බහිද්දා කියලා වෙනසක්. හරියටම මේ කාය ප්‍රසාදේ දක්වන හැමේ මේ ආස්වාසිය දැනනකොට ආමාගේ මේ හැම මෙතන වැටෙන කියලා තියෙනවා. සමහරවිට ඒක වෙන කොහෙදෝ තැනක වෙන්න වගේ තේරෙනවා. මේ දෙකේදිම ඇතුළත මේ ආවල් තැන කියලා දැනගෙන වුණත් පිට තැනක වුණත් අර රිද්මෙටම ඒ ආනාපානම කියලා දන්නවනම් කරදර නොකර මේක විය හැකි තවත් පැතිකඩක් කියලා කරගෙන යන්න නම් යෝගාවචරයට හුඟක් දියුණු සත්‍යයක් අවශ්‍යයි. හුඟක් සුතමේ ඥානය අවශ්‍යයි. උගාක් මේක දැනගෙන සුද්ධ කරගෙන තියෙනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ සමාධිය වැඩෙන්න වැඩෙන්න භාවනා ගමන ඉදිරියට යන්න යන්න මේ හැපෙන තැනේ පැහැදිලි වෙනසක් ඇති වෙනවා. උගාක් වෙලාට මොලේ ඇතුළට යනවා වගේ තියෙනවා. සමහරට එළියට යනවා වගේ තියෙනවා. මේ දෙකෙන් එකටවත් අභියෝග කරන්න එපා. දෙකටම සතිය සමහිත පවත්වන්න ඕනේ. එතකොට ප්‍රිය අප්‍රිය වශයෙන් ඕලාරික සුකුම වශයෙන් දුර ඇතුළේ පිට වශයෙන් ළඟ දුර වශයෙන් පේනවා. මේ ළඟ දුර වශයෙන් කියන එකත් බොහොම විචිත්‍රව කියන්න පුළුවන් වෙන්නේ බාධකයක් එක්ක ආනපනේ රණ්ඩු කරන වෙලාවේදී. අපි උදාහරණයක් වශයෙන් ගන්න ඕන කකුලේ වේදනාවක් එනවා. ඒක මාරාන්තිකත් නෑ දරා ගන්න පුළුවන්. ඉතින් යෝගාවචරය බලනවා මේ වේදනාව තියෙද්දිත් මට ආනපනේ බලන්න පුළුවන්. ඒක ඉතින් බොහොම විවසිල්ලෙන් කරන්න ඕන දෙයක් නේ. ගොඩාක් සුද්ධ වෙලා වැරදි හරහා කරන්න ඕන. ආනේ බලනකොට වේලාවක තේරෙනවා වේදනාව ළඟ තියෙනවා ආනාපානෙ ඈතින් තියෙනවා කියලා. වේදනාව හරහා ආනාපානෙ බලන්න පුළුවන්. හැබැයි වේදනාව තමයි ගොජ දාන්නේ. බලන්න බලනකොට සමානලාට තියෙනවා වේදනාව පැත්තකට යනවා ආනාපානෙ ළඟට එනවා. ඉතින් මේ දෙකේදිම යෝගාචරය සමහිතකින් වේදනාව ලඟ වුණත් ආනාපානෙ ලඟ වුණත් සමහිතකින් බලන්න හිටියොත් ඒක එක්කනගේ තීව්‍රතාව අනුව අපි යොදන විතක්කේ අනුව මේවා වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙන එකේ සම්පූර්ණ චිත්‍රයේ බලානින්ද සෑහෙන ඉවසිල්ලක් අවශ්‍යයි. සෑහෙන සුතමේ ඥානයක් අවශ්‍යයි. සෑහෙන සතියක් අවශ්‍යයි. සෑහෙන අත්තරදි රාශියක් අවශ්‍යයි. වෙනදනම් අපිට වේදනාව පේන්නේ එන්නකොටම නැද්දකින් නොපතන් නොදෝමකින් කියලා නේ වේදනාව දිහා බලන්නේ දැන් නෑ වේදනාව සාක්ෂියක් කරගන්නවා වේදනාවට සාපේක්ෂව ආනාපාන දින පිටිපස්සෙන්ද ඉස්සරහින්ද හිතවිල්ලට සාපේක්ෂව ගන්නත් පුළුවන්. සද්ද වලට සාපේක්ෂව ගන්නත් පුළුවන්. මම බුරුමේ ඉන්න වෙලාවකදී ඒ සුද්දෙක් ප්‍රශ්නයක් නැගුවා. ප්‍රශ්න අහන වෙලාවක ඒතකොට අපි පිම්බීම හැකිලින් භාවනා කරන්නේ. ඒ මනුස්සයා කිව්වා ලිඛිතව දෙන්න ඕන ප්‍රශ්න මෙහි වගේ. දුන්නාට පස්සේ පරිවර්තක පරිවර්තනය කරන බුරුම් භාෂාවට සයිඩෝ ප්‍රශ්න ලියා ගන්න බුරුම් භාෂාවෙන් එයාට කිව්වා මට මේ ආනාපානික පිම්බි මැකිලිම කරනකොට මගේ හිත පිටිපස්සේ කතාවක් යනවා. හිත පිටිපස්සේ දොඩමලු ගතියක් තියෙනවා. හැබැයි මට පිම්බි මැකිලිමත් පේනවා. එතකොට මම මොකද්ද කරන්න ඕනේ කියලා. එයා කිව්වේ බෑග්ග්‍රවුන්ඩ් තෝට්ස් කියන වචන තමයි පාවිච්චි කරේ. මේ පිටිපස්සේ කොහෙදෝ කතාවක් යනවා. ඊට පස්සේ පරිවර්තකයා මේක බැලුව බැලුව බැලුව උරුම භාෂාවට දාන්න දානකොට සායරට තරහා ගියා. මේ බෑග්ග්‍රවුන්ඩ් තෝට් ෆෝග්‍රවුන්ඩ් තෝට් මොන මගුලක් කියනද මට තේරෙන්නේ නැහැ කියලා නිකන් ප්‍රශ්නෙම දමලා ගැව්වා. අර මනුස්සයා ඊට පස්සේ ආයෙ ප්‍රශ්නේ වර නැගුවා. නෑ ආනම් පිම්බි මැකිලෙන් බලබලා ඉන්නකොට හිතිවි වගේක් තියෙනවා. ඒ හිතිවිලි පැත්තක තියේදී මට මේ පිම්බි මැකිලෙන් බලන්න පුළුවන් මම මෙනෙහි කරන්න ඕනේ මොකද්ද? හිතිවිල්ලද පිම්බි මැකිලෙන්ද කියලා. ඉතින් ආය පරිවර්තකයා මේක දැම්ම බුරුම් භාෂාවේ ඊපස්සායලු ලියාගෙන පැයක පැයකුත් එකයි කාලක විතර විශ්ලේෂණයක් දුන්නා ආය මොනවාක්වත් නැහැ නිකන් හරියට මේ වැලි ටිකක් මෙතු මුතුමැණික් ටිකක් වෙන් කරලා පෙන්වනවා වගේ මේ දෙක සංසන්දනය වෙලා යනකොට මේකෙන් උප්පරීම ධර්මෝජාවක් ලබන්නේ කොහොමද කියලා. උප්පරීම සතිය දිනු කරන්නේ කොහොමද කියලා. උප්පරීම ප්‍රයෝජන ගන්න කොහොමද කියලා ඒ ස්වාමීන් වහන්සේ විස්තර කළ සමහර හිතවිලි තියෙනවා හිතලා ගන්න අනිවිඩයක් සහිත රාග නිසිත, ද්වේෂ නිසිත, මෝහ නිසිත හිතවිලි. ඒක ආපුවාම ආනපනිය අකාමක දාගෙන යනවා තමයි රාගෙන් තෙත් වෙනවා. ද්වේෂයෙන් පැලහෙනවා. මෝහෙන් නින්දට වටනවා. ගොඩ දෙන්න දෙන්නේ. යෝගාවචරයට chance එකක් දෙන්නෙම නැහැ. තව සමහර හිතවිලි තියෙනවා එහෙම රාගෙටම නෙවෙයි කලවම්. රාගෙත් තියෙනවා, ද්වේෂෙත් තියෙනවා, මෝහෙත් තියෙනවා. වරින් වර අර ආනාපානේ හලහප්පලා දානවා. නමුත් දිගින් දිගට කරදර කරන්නේ. ඒ හිතවිලි කරදර නැහැ කියලා කියන්න බෑ. තව හිතවිලි જાතියක් තියෙනවා. නිකන් පාළුගේ වළම්බෙදින හිතවිලි. ඔහේ නිකන් තියනකොට යන්නේ නෙවෙයි. කිසිම පණිවිඩයක් නැහැ. ඒවා මේ පුරුක් පුරුක් තියෙනවා. ඒක දන්වැලක් වෙන්නේ මේක හිතවිලිද කියලා බැලුවොත් විතරයි. ඒකට ඒක කෝච්චක් වගේ ඇදෙනවා. එතකොට දන්වැල් පුරුක් ගැට ගහනවා. එහෙම නැත්නම් නිකන් හුදු උපුරුප් පුරුප් කියනවා. හොඳට ආනාපාන දිහා බලනකොට පේනවා අරේ මෙහෙම බුබුලු දාන්නා වගේ හිතවිලි වගේක් එනවා. අහ මටත් දැන් හිතවිල්ලක් ඇවිල්ලා නේද කියලා බය වුණොත් ආනාපාන පැත්තකට යනවා හිතවිලි පේලියම කතාවක් හදනවා. කතන්තරයක් හදලා එක්ක අතීතය සම්බන්ධ කරනවා දැන් ඒකට සම්බන්ධ කරනවා මොනවා හරි එකක් හදනවා දැන් යෝගාවචරය අර හිතවිලි දිගේ යනවා. මේ විස්තර කරනකොට ඒ ස්වාමීන් වහන්සේ මතක් කරා අපි භාවනා දියුණු කිරීම සතිය දියුණු කිරීම සඳහා කළ යුතු ප්‍රයත්නයේදී ගත යුතු ක්‍රියාමාර්ගය. ඒ මහා ස්වාමීන් වහන්සේ දුන්නේ නිදර්ශනයක්. එයා කිව්වා අපි අපේ ගෙදර කෙල්ලෙක් ලොකු වෙලා හරි කොල්ලෙකුට ගෑණියක් ගෙනවා හරි අපි ඇටෝම් මේසයක් දෙනවයි කියලා කියමු. එහෙම නැත්නම් අපි භෝජන සංග්‍රහයක් කරනවා. ඉතින් එදා අපි හැම කෙනාටම දන්න නෑදෑයින්ටයි අමුත්තන්ටයි ආරාධනා පත්‍රයක් අරිනවා කරුණාකර අසවල් වෙලාවට එන්න අපේ ගෙදර මේ වගේ සංഭാෂණයක් තියෙනවා. ඉතින් එනේන එක්කනට අර ගෙදර අමුත්තා ගෙදර හිමියා එළියට ගිහිල්ලා එනකොට කතා කරලා එන්න බුලත් ටිකක් දෙනවා, තේ ටිකක් දෙනවා, වතුර ටිකක් දෙනවා. ඉතින් හරි ගසන්නේ නැවෙ තෑම කෑමේසි අරින්නේ නැහැ. මොකද ප්‍රධාන අමුත්තා තමයි ඒක අරින්නේ. ඉතින් මේ ඔක්කොම යන සෙල්ලම් අතරේ ඔන්න පණිවිඩයක් කරන ප්‍රධාන අමුත්තා එනවයි කියන්නේ. එතකොට අර මනුස්සයා කයි නෑදෑයාවත් කොයි අමුතාවත් එයා දූවගෙන යනවා තොරණ ගහපු තැනට. ඊළ එතෙන්දි බුලත් අතක් දීලා පීඨපටියක් හප්පගෙන ආරයත් එක්ක ඉතින් නැටුම් කණ්ඩායමක් දාගෙන ගෙජ්ජි හොල්ල හොල්ලා ඉතින් අඬ ගහගෙන එනවා මගුල් ගෙදෙට. එනකොට අනික් නෑදෑයෝ ගොඩාක් ඉන්නවා. අනික් අමුත්තු එක්කෙනෙක් දිහාවත් බලන්නේ අර ප්‍රධාන අමුත්තත් එක්කමයි එයා ගත කරන්නේ කෑම මේසේ කාලා ඉවර වෙලා විනාඩි 5යි 10යි ප්‍රධාන අමුත්තන්නේ ලොකු ඇන්ලොප් එකක් දෙනවා කතාවක් කරනවා යනවා. යන කම්ම තමයි ප්‍රධාන අමුත්තත් එක්ක ඉන්නවා. ඉතින් අනික් කට්ටියත් අමුත්ත කියලා ප්‍රධාන අමුත්ත පැත්තක දාලා මේ මේ මේ සියදොරිස් එකයි සිරිබිරිස් එකයි කතා කරන්න පටන් අරගත්තොත් වෙන්නේ මොකද ප්‍රධාන අමුත්ත තරහ වුණොත් ජීවිතේටම භයානකයි. ඒක නිසා ගෙහිමියා දැනගන්න ඕන අනිත් ඔක්කොමත් අමුත්ත තමයි. මොකද මේ මේ දේදි ප්‍රධාන අමුත්ත ඇවිල්ලා කටයුතු කරනකන් Taman එකට අවධානය යොමු කරනවා. මෙන්න මේ ප්‍රධාන අමුත්තට තමයි අපි ප්‍රධාන කර්මස්ථානය කියලා කියන්නේ. ප්‍රධාන කර්මස්ථානයේ තියෙදි ගොඩාක් අමුතු ඉන්න. සද්ද එනවා, විචිලි එනවා, වේදනා දැනෙනවා. මේ ඔක්කොමලත් එක්ක කතා කරන්න ගියොත් ප්‍රධානමන්තට නිග්‍රහ වෙනවා. ඒ නිසා අපි ඌ ASCII හරි කමන්නේ ප්‍රධානමන්තත් එක්ක ඉන්නවා වගේ ඔය හිතවිලි ඇවිල්ලා ගිය පළියට ඒකට පශ්චාත්තාප වෙලා මට මේ හිතවිලි වැඩි කියනවා වෙනුවට බලන්න තියෙන්නේ හිතවිලි තිබිච්චාව එන්න කියලා අප කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය උලුගොබය බිම වැටිච්චාම ගෙදෙට්ට එන අමුත්‍ර జాතියක් ඉන්නවනේ. ගොක්කොලයක් වැටිච්චාම වගේ එන කට්ටිය. එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අර ප්‍රධාන උත්තත් එක්ක හිටියා කියලා කිසිම සාමාන්‍ය අවශේෂ අමුත්‍රෙකුට ගෙහිමියාට දොස් කියන්න බෑ. අන්න මෙතනදී යෝගාවචරය මේ සතියේ සුවිශේෂී අවස්ථාවක් තේරුම් අරගන්නවා. අනික් කොටත් එන්න ඉඩ දෙනවා. බලකන්න යන්නේ. නමුත් මං කරන්න ඕන ගෙහිමියා කළ යුත්තේ මොකද්ද කියන එක යාට දෙකක් නැහැ. මෙන්න මේක තමයි අද ලෝකේ දුර්ලභම පෞරුෂත්ව ගුණය මේකට කියන්නේ මැනේජ්මන්ට් ටෙක්නික් කියලා. අද මුළු ඇමරිකාවම රික්තකයක් මුළු ඇමරිකාවම එන ගාච්ඡ සෝම් පිටනේ එක්කෙකුට තේරෙන්නේ නැහැ මැනේජ්මන්ට් කියන්නේ මොකද්ද කියලා. තමන් ප්‍රමුඛත්වයේ දීwidetilde මොකද්ද ගෙහිමියා වශයෙන් ඒකට අනිත්‍යව වෙනවා. ගෙහිමියා ප්‍රමුඛත්වයේ දීwidetilde පැත්තක දාලා වෙන දෙයක් කරන්න පටන් අරගත්තොත් මුළු පාටි එක මුළු සංසිද්ධියම ඉවරයි. නිසා මේ සතිය මේ කෘත්‍යය කරන්න ඉගෙන ගත්තොත් ඒ මනුස්සයාගේ පෞරුෂත්වයේ පරිපාලනය කියන එක ප්‍රමුඛතාවයේ දීම කියන එක සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම කියන එක කදාකත් නැති මට්ටමට දවසින් දවස දවසින් දවස දියුණු තුණු වෙනවා මේ ක්ෂණ සම්පත්තිය කියලා තමයි කියන්නේ. මේකෙන් අදහස් කරන්නේ අපිට කිසියම් බාධාකින් තොරව මූල කර්මස්ථානේ පමණක් තියෙන එක හොඳයි කියලා. හොඳයි. නමුත් කොච්චර බාධා තිබුණත් හරියට මූල කර්මස්ථානෙට හිත යොමන්න පුළුවන් ගතිය ආවනම් යෝගාවචර අනික් කර්මස්ථාන අනික් බාධක වලට චෝදනා කරන්නෙත් නෑ. මට මූල කර්මස්ථානේ පමණක් පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරන්නෙත් නෑ. මොකද සතිය දියුණු වෙන්න දියුණු වෙන්න දන්නවා ධනිය මූල කර්මස්ථානයේ තියෙනකොට පවත්වන සතියට වැඩිය විශාල ගැඹුරු සතියක් එහෙම නැත්නම් සෙල්ලක්කාර සතියක් සංකීර්ණ සතියක් දියුණු සතියක් ඕනේ මේ ඔක්කොම තියෙද්දි හරියටම Tamanට ඕන දේ Tamanට අවශ්‍ය තැන පමණක් මේවා ගන්න පුළුවන්. මේක තමයි සංකප්පය කියන එකේ උත්කෘෂ්ඨ අර්ථය. තන විශාල ප්‍රදේශයකට ඉඩ තියෙනවා. ඒකෙන් Taman හරියට තෝරන්න ඕනේ මේක තමයි මට යහ ගුණයක් වෙන දේ. මේක තමයි මට කවදාකවත් බාධා නොකර පාරවිවෘත්ත කරන්නේ කියලා හරියට ඒක තෝරා ගන්න දන්නවනම් ඒක නිකන් විධායක බලතල සහිත තත්වයක්. එහෙම නැත්නම් කියන්න පුළුවන් ਸਰබ බලධාරී තත්වයක් තමයි ලැබෙනවා. මේක අනිකාගන් දෙවියන් බාර දීලා තියෙනවා. ਸਰබ බලධාරී දෙවියන් වහන්සේ තමයි මේක තෝරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා. ඒ කිසියම් දෙයක් නැහැ සතිය දිනු කරපමණසාර ਸਰබ බලධාරී දෙවියන් වැඩි වෙන්නේ මේක කරන්න බෑ. මේකෙන් තමයි මනුස්සය ඊගා චිත්තක්ෂණේ හොඳ එකක්ද නරක එකක්ද කියලා තීන්දුව කරන්නේ. හැබැයි අපි එකක් මතක තියාගන්න අපි මොකක් හරි තෝරන්න වෙලා තියෙනවා. ඒක වළක්වන්න බෑ අපට. ඒක දී ඇති තෝරන දේ දෙවෙනි දේ නං. ප්‍රධානම දේ නෙවෙයි නං සංසාරයක් විඳවන්න වෙනවා. තෝරපු දේ හරියටම ප්‍රමුඛතාවේ නම් නිවනට බොහෝමත්ම කිට්ටුයි. ඉතින් මේක විස්තර කරනකොට කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ පාවිච්චි කරපු වචන දෙකක් මම මෙතෙන්දි ගන්නවා. මේක මේ සංසිද්ධිය ටිකක් තව විස්තර කරලා පෙන්නඳ එන ඕනෙම අරමුණක් දැන ගැනීම හොඳ දෙයක්. තොරිම බිරගොන් නැත්ද දැනගන්නේ හොඳ දෙයක්. මොකද ඒ අරමුණ ඔක්කොම ඇස්සේ ආනාපානේ තියෙනවනේ ඒක වඩා හොඳ දෙයක්. ඒ නිසා හොඳ පාවා දීලා හෝ වඩා හොඳට යන්න පුළුවන් මිනිස්යාගේ අභිවෘද්ධිය නැති කරන්න දෙවියෙකුටවත් බ්‍රහ්මීකුටවත් අදෘශ්‍යමාන බලවේගයකටවත් මන්්‍යාවයකටවත් කවදාවත් බෑ. Taman නමුත් වඩා හොඳ දේ තියේදී හොඳ දේ තෝරන තරම් අමන වෙනවනම් ඒ මනසට ඊට හූනිය මොකුත් නැහැ. ඒ මනසට ඊට සාපේකුත් නැහැ. ඒ නිසා හැම චිත්තක්ෂණයක්ම තීර්ණාත්මකයි. හැම චිත්තක්ෂණයක්ම අපේ තීර්ණාත්මකයි. ඒ තීර්ණාත්මක ක්ෂණ සම්පත්තියේදී වඩා හොඳ දේ අනිත් දේවල් ගැන නොතකා තෝරන්න පටන් ගන්න මනුස්සයර තමයි බුදුරජාණන්සේ සඳහන් කර තිබුණ එක හත් අවුරුද්දක් කරනවා නම් තීන්දු තීන්දුයි කිය. අන්තිමට අඩුකොල අඩු කරන හත් අවුරුද්දක් ඕන හත් දවසක් කරනවා නම් Taman කරා පැමිණෙන දේෙන් හරියටම වැදගත් දේ තෝරන එක වඩා හොඳ දේ තෝරන එක අධි කුසලයේ තෝරන එක මේකට කියන්නේ අර්ථිය කියන කුසල හිත බුදුරජාණන් වහන්සේ මාර්සේනාවල් ගැන කතා කරනකොට කාමාතේ පටමාසේනා ဒ ුතියා අර්ධි උච්චති කියලා කියනවා. අපි මුළු සංසාරෙම කාමයට බැඳිච්ච නිසා සංසාර දුක් විඳිනවා. කාමෙන් තමයි මායාවේ පළවෙනි සීනාව දෙවෙනි ටිකම අර්ථිය වඩා හොඳ දේ තියේදී හොඳ දේ තෝරන එක. මම දන්නේ මම මේ පිළිත පටලවනවාද කියලා භාවනා රතිය කියලා කියන්නේ හොඳ දේ පැත්තකට දාලා වඩා හොඳ දේ තෝරගන්න. මේක සම්මා සංකප්පයට ඉතාමත්ව සමස්ත සමීප දෙයක්. මේක සිද්ධ වෙන්නේ අරමුණු වලින් බාධා ඇති වෙද්දී. බාහිර අරමුණු වලින් බාධා ඇති වෙද්දී ගණන් ගන්න නැතුව හරියට බල්ලා Tamanට ඕනේ මූල කර්මස්ථානට හිතියෝ දා ගන්න පුළුවන් නම් අර බාහිර අරමුණු නිකම්ම ලැත්තන ලොප් වෙනවා. අනේ මට කරදරයි නේද මට එනවා නේද හිතවිලි මට සද්ද එනවා නේද මට වේදනාවක් නැද්ද කියලා මේවා ගැන හිතන්න කතා කරන්න පටන් අරගත්තොත් අර ප්‍රධානමුත්ත පැත්තක තියෙද්දි මේ ආපු කෙනෙකුට සකල සලකන්න ගියා වගේ ප්‍රධානමුත්ත තරහ වෙනවා ඉවරයක් කර බැරි ප්‍රශ්නයකට ඇති වෙනවා. පෞල් ජීවිතයක් ගත කරනකොට හෝ gedara ප්‍රධානියා දන්නේ නැත්නම් තමන්ගේ ප්‍රධානියක් වශයෙන් කළ යුතු කෘත්‍යය මුළු පෞලම අනාතයි අසරණයි. කිසි කෙනෙකුට තමන්ගේ මෙහෙවර කරගන්න බැරි වෙනවා. ඒ නිසා සතිය යම් කිසි වෙලාවකට යම් කිසි වෙලාවක කෘත්‍ය සම්පාදනය කරන එක රාජ සභාව රැස් වුණා වගේ රජුරෝ ඉන්නවා රජුරන්ගේ ආසනේ එක එක ඇමතිවරයෙක් තම තමන්ගේ ආසනවල ඉන්නවා ඕනම යෝජනාවක් ගෙනලා රටේ විවස්ථාව උනත් වෙනස් කරන්න පුළුවන්. නමුත් දැන් දැන් වල ඇමතිවරු අඩු නම් වෙන වෙන කට්ටිය ආසන වල වාඩි වෙලා තියෙනවා නම් මොනම යෝජනාවක් ගෙනවත් සහතික කිරුවත් ඝනපූර්ණ නැතිකම නිසා රට පිළිගන්නේ නැහැ. දැන් සතිය මේ ජය ගන්න සියලු හතුරුකම් ඇතුව තියෙන. සියලු බාධක තියෙදි ඒක මේ මේ අවස්ථාවාදකින් නෙවෙයි. එතකොට මේ යෝගාවචරය මේ ළඟ දුර කියන මේ දෙක සිද්ධ වෙන්නර්ලා අන්තිමට තමන්ගේ හැකියාව හරහා තමන්ට ඕන දේ ලං කරගැනීමේ යම් ධාර්මික ක්‍රමයක් ඇති කරනවා. මේක විස්තර කිරීමේදී බටහිර මානසික විද්‍යාව ගැන හදාරපු සත්‍ය ගැන හදාරපු මිනිස්සෙක් එයා කියනවා අපිට එන හිතිවිලි වල දවසකට මිනිස්සු ගේන්න නැත්තම් පැයකට එන හිතිවිලි ගත්තොත් හිමිකමක් සහිත වුවමනාවෙන් ඇති කරන හිතිවිලි අංශු මාත්‍රයක්වත් ඒකේ නැහැ කියලා. එන හරියක් එන්නේ නන්නතර වලත්ත දහවදුරා හිතිවිලි. මේවට කනගාටු වෙන එක තමයි පුතත්ජනයා කරන වැඩේ. ඔක්කොම මගේ කියාගෙන මේ ඔක්කොටම තැවෙන එක තමයි පුත්ත්ජනය කරන වැඩේ. ආර්යයන් වහන්සේ කරන්නේ මොකද්ද? මේක මම හිතලා ගත්ත හිතවිල්ලක් නම් එයා වග වෙනවා. ඉබේන හිතවිලි කිසි දෙයකට කුප්පැන සාතික ලියන්න යන්නේ මේ විදිහට බැලුවොත් උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට එන හිතවිලි වල ජාතක හිතවිලි જાතියක් තියෙනවා අවජාතක හිතවිලි කියලා જાතියක් තියෙනවා අවජාතක හිතවිලි වලට සැලෙන එක තමයි පෘථජ්ජනයාගේ වැඩේ. සතිය හරියට මෙහෙවන්න පටන් අරගත්තොත් තමයි තේරෙන පටන් අර ගන්නවා විවිධකාර හේතු නිසා ඒක නිකන් චරු පොලවක තනකොළ පැලවෙනවා වගේ. භෝග පැලක් තියෙනවා. බොහොම ඩිංගිත්තයි. මේ තනකොළ වැවෙනවා. ඉතින් මේක දිගේ යන්න පටන් ගත්තොත් එක සැරයක් තනකොළ මල් පිපුණොත් හත් අවුරුද්දක් තනකොළ නිරන්ද නිසා මේ ඉනේ හිතවිලි හරියට තෝරාගෙන මේක මම උවමනාවෙන් චේතනාපූර්වක ආපුදී මේක නිකන් වල් වල්මත් වෙච්ච නන්නත්තර හිතවිල්ලක් කියලා මේ දෙක වෙන් කර ගන්න පුළුවන් නම් ආනාපාන දිහා බලමින් බලමින් බලමින් ඒ මනස හරියට මහා වැස්සක රේන්කෝට් එකක් දාගෙන රේන්කෝට් එකක් දාගෙන යන මිනිස්සෙක් වගේ අනික් මිනිස්සු අගුකුංගු අගුකුංග වලට වෙලා පිටලා බලාගෙන ඉන්නවා අනේ වහිනවන අපිට යන්න විදියක් නැහැ කියලා. ඒ නිසා රේන්කෝට් එකක් දාන්න ෂෝක් එකට තමන්ගේ ගමන කරගන්න. සර්වඥදී ඉස්සල්ලාම ඔය කිඹුල්ලතුරේට වැඩිය දවසේ බුදු වෙලා හත් අවුරුද්දක් ගිය වෙලාවේදී එතන හිටපු ඒ සාක්කිය මාන්නකාරයෝ සරුවචනසේ බුදු වෙච්ච බව පිළිගන්න ලෑස්තුන්නේ නැහැ සනුවර එකක් වුණාට. ඒ නිසා වැඩි හිටියෝ ටික ඔක්කොම පැත්තකට ගියා. පොඩි උන්ට ගිල්ල කිව්ව වැඳපල්ලයි කියලා. වැඩි හිටියන්ට වඳින ගතිය විතරයි. බුදු කෙනෙකුට වඳින ගතිය නෙවෙයි. සරුවචනසේ දැනගත්තා නෑදෑයෝ කිසිසේත්ම බාර ගන්න කැමති නැහැ. බුද්ධත්වයක් හෝ වැඩි ටිකමක් හෝ මොනවාක්වත් නැහැ. අපේ ජාතිය අපේ මේ රජගෙයින් ඉඳලා හිඟා කන්න ගිය එක කියලා නිකන් අඩු සැලකිලා. ඊට පස්සේ සර්වචනංශ ඊර්ධියෙන් මැව්වයි කියලා කියනවා පොකුරු ඇස්ස කියලා එකක්. පොකුරු ඇස්ස කැමැති නම් තෙවෙන්න පුළුවන් අකමැති නම් නොතෙමී ඉන්න පුළුවන්. ඉතින් එතකොට ලොක්කො ටික පාට බැසල්. කට්ටියක් තෙමෙන්න ආස වෙනකොට තෙමෙනවා. කට්ටිය නොතෙමී ඉන්නකොට නොතෙමී ඉන්නවා. අන්නේ පොකුරු ඇස්සේ ඊර්ධිය මේ සතියෙන් ගන්න පුළුවන් කොච්චර වැස්සක් ආවත් Taman හරියට ඒ මූල කර්මත්තාන්ට හිතව දන්න ගත්තොත් නොතෙමී ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. වේදනාවේ මේ පැත්ත වේදනාවක් කෙනකොට ඒක ගණන් නොගෙන සිටීමෙන් පැත්තකට දැමීම ප්‍රදේශය විශාල ඉඩකඩක් තියෙනවා. නමුත් ඒක අවාසනාවන්ත විදිහට ඇමරිකාවේ පාවිච්චි කරන මේ භාවනා කරනවා ලෙඩ සුව කරන්න. ඒක ඇත්තටම හම්බෙන අතුරුඵලයක් ඒක නෙමෙයි ප්‍රධාන ඵලය. ලෝකික අනන්ත සද්ද තියෙනවා. තමන්ට හරියට පුළුවන් සිලෙක්ට් කරලා මේ සද්ද විතරක් අහලා අනිත් ඒවා පැත්තකට දාන්න. හිප්නොටයිස් කරනකොට යෝජනා කරනවා මම කියන එක විතරයි ඇහෙන්නේ ඊට පස්සේ තමයි මොනවාක්වත් ඇහෙන්නේ නැහැ කියලා. එයා එතකොට ඒ කරන මාස්ටර්ගේ වචන විතරයි යාට ඇහෙන්නේ වෙන ඒවා ඇහෙන්නේ නැහැ. මෙන්න වගේ මේ වර්ණාව ශෝෂණය කියලා එකක් තියෙනවා මේ ගස්වල හිතෙත් තියෙනවා ඕන දේ තෝරලා ගන්න පුළුවන්. අන්නේ තෝරලා ගැනීමේදී ඉස්ලාම කරන්නේ තේරිමකින් බේරිමකින් තොරව එන්න දෙනවා. දීලා බලාගෙන ඉන්නකොට මේ ආනාපාන සතිය වුණත් මේ වගේ දුර ළඟ ભેදයක් ඇති කරගන්න පුළුවන්. කොහේ මොන જાති වුණත් ආනාපානේ එක්ක සම්බන්ධතාවය පැවැත්වීමේ හැකියාව පුරුදු වුණාට පස්සේ ඒ යෝගාචරය මුළු සංසාර ගමනටම කල්යාණ මිත්‍රෙක් හොයාගත්තා වගේ. මුළු සංසාර ගමනටම හැරමිටියක් හොයාගත්තා වගේ මොන කරදරයක් ආවත් අම්මා මලා, දරුවෝ මලා, වස්තුව නැති වුණා, මොන දේ වුණත් හිත දාපු ගමන් ආනාපානෙට මොකක්වත් නැතිලා නෑ. ආනාපානෙ හැමෙම තියෙනවා gediya විටිම. ඉතින් විශේෂනේ ඒ වස්තු විනශේෂනේ පැත්තක ගිහිල්ලා Tamanට ආනාපානෙත් එක දිගට යන්න පුළුවන්. සරුවචනන්සේ සඳහන් කරනවා ඒ නිසා මහණි යම් කිසි කෙනෙක් මේ ආනාපානෙ මේ 11 පැතිකඩම ජීවත් වෙන කාලේ පුරුදු කරොත් ඒ මනසට මරණ මොහොතේදී එන මරණ වේදනාවත් සතියෙන් යුක්තව මේ මගේ අන්තිම හුස්ම කියලා දැක දැක දන දන ගෙවන්න පුළුවන් කියලා. චරිමක පස්සාසපි ඥානතෝව නිරුද්ධಂತಿ කියලා කියනවා. මේ මරණ වේදනාවෙන් පෙළෙනවා. මරණ වේදනාවෙන් තැවෙනවා. මිරිකෙනවා. නමුත් දන්නවා මේ තව හුස්ම දෙකකින් මම මැරෙනවා. තව එක හුස්මෙන් මැරෙනවා. හුස්ම යන්නේ බොහෝම සෞඛ්‍ය සම්පන්නව. ඉතින් ඒක වෙන්නේ භාවනාවේදී හම්බෙන මේ බාධක මැනදී ආනාපානත් එක්ක ඇසුර පැවැත්. ඒ වගේම ආනාපාන තියෙන මුල මැද අග එහෙම නැත්නම් ඒක පොතේ සඳහන් වෙන්නේ අතීත අනාගත පච්චුප්පන්න කියලා. ආනාපානෙ එන්නත් ඉස්සර වෙලා ගිහිල්ලා කොහොමද මෙයා මතුවෙන්නේ කියලා. එන්න තියෙන ආනාපානය ගැන සතුටුමත් වෙනවා වගේ කතාවක් කියන්න පුළුවන් අනාගත ආනාපානය බලන එක. තමයි යාළුවා එන්න ඉස්සලා හන්දියට වෙලා බලන ඉන්න තාජ්ජොට් එකකින් යාළුවා එන්න වගේ. ඒ වගේ ආනාපානයට පොරොත්තු වෙන ගතියක් තියෙනවා. ආසසෙට. ඉතින් ආශාසෙ හොඳට નાස්පුඩු පුරවාගෙන යනකොට මේ දැන් යනවා මම දැන් දකින්නවා කියලා වර්තමාන වශයෙන්කුත් තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන් ගෙවිලා ඉවරනාට පස්සේ හිතන නත්තර කරගන්න තු මේක ගෙවිච්ච හැටි. මේකට අතීත අවස්ථාව කියලා ගන්න පුළුවන්. ඔගේ ආනාපානෙ මුලැමැදාග බැලීම නැත්නම් අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් බැලීම කරන්න පටන් අරගත්තොත් ඒ කියන්නේ ආනාපානෙ හොඳටම ෂුවර් වෙන්න ඕනේ ඊගාට එන ආනාපානෙත් මට පුළුවන් ඊගාට එන එකත් පුළුවන් තාම විනාඩි ගාණක් මට හුස්ම ගන්න පුළුවන් කියලා විශ්වාසය ආවට පස්සේ මුල මැද අග වශයෙන් බලන්න. ඉතින් මේ අනුවට මුල මැද අග වශයෙන් කාලමානී තුනයි දුර ළඟ ප්‍රිය අප්‍රිය ඇතුළත පිටත ප්‍රිය ද ගොරෝසු සියුම්. ඔන්න 11 ආකාරයේ දකින්නකම්ම අපිට කියන්න බෑ අපි ආනාපානය වශී කරගත්තයි. ඉතින් මේකෙන් හයක්ම අපි ප්‍රතික්ෂේප කරන වැරදිලයි. පහක් ආපුවම සතුටුයි. සතිය කියනවා දේ 6ටත් 5ටත් වෙනසක් නැතුව සමසේ බලන්නේ කියලා බලනකොට මේ ආනාපානය හරහා පුදුමාකාර ඇතුළත පිටත දැනුමක් නිවන් පෙතක් පෑදෙනවා. ඒ නිසා වැඩි වැඩියෙන් භාවනා කරන එක්කනට හම්බෙන ලාභය තමයි මේ ආනාපානේ හැම පැතිකඩකම ධර්ම කොටසක් තියෙනවා කියන්නේ. එයා කොච්චර මේක දිනු කරනවද කියලා කියනවනම් මේ සත්‍ය කොච්චර දිනු කරලාද කියනවනම් දවසක් එනවා Taman හොඳට දන්නවා දැන් සතිය නෑ කියලා. මහා අපබ්බරංශ වැඩක් වෙන්න පටන් ගන්නවා. තේරෙන්න පටන් ගන්නවා සතියේ දැන් සතිය නෑ කියලා. ඉස්සර නම් හරි ලැජ්ජාවටපත් වෙනවා බුදු අම්මේ මම මේ සතියෙන් ඉන්න ඕනේ කරා නේද යතු රතන තිබ්බා දැන් මතක නැහැ. පස්සේ කරන තේරෙනවා දැන් සතියෙන් ඉන්නකොට සතියෙන් ඉන්න බව දැනගන්නට වැඩි ගැඹුරු සතියක් ඕනේ සතිය නැති වෙලාවේ සතිය නැහැ කියලා දැනගන්න. අන්න එදාට තමයි තමන්ගේ මුළු ජීවිතේ කරපු සියලු පව්වට සමාව දෙන්න පුළුවන් වෙන්නේ. ඒ මනුස්සයා සීල ලෝක සත්‍යයට සමාව දෙනවා. අනේ ඉතින් මම මෙච්චර මහන්සිලා සතිය වරන් පවත්තන මටත් මේ විදිහට සතිය නැති වෙනවා නම් සතිය ගැන උනන්දු නැති මිනිස්සු ගැන කුමන කතාවද? අන්‍ය තීර්ථකයන් ගැන කුමන කතාවද? තීර්සනුන් ගැන කුමන කතාවද? අපිට මොකද්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්? කවදාකවත් තමන්ගේ දරුවෙක්ගෙන්වත් අම්මා අප්පාගෙන්වත් කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ තමන්ගේ හිතේ මේ සතියේ නැත්නම් Taman හිත පිළිබඳ තියෙන ආදිභාවයේ Tamanගේ අසතිමත් ස්ථාන පිළිබඳව නොසැලෙන මනසකින් කම්පා නොවන මනසකින් බලන්න පුළුවන් ගැතියට තාදී ගුණය කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකට කියන්නේ එහෙව් ගතියක් කියලා. එදා තපස කියලා. තපසේ උත්කෘෂ්ඨම තැනේ තමයි තමන්ගේ සියලු වැරද්ද දැකලා අසත්‍යමත් වෙනවා දැකලා නෑ ඒක hina වෙලා නිකන් ඉන්න මිසක ඒක බරපතල වැරද්දක් වත් රාජදඬුවක් විදිහට සලකන්නේ. එතකොට සත්‍ය ආපහු එනකොට බොහොම සාදරව බාල කරනවා. පශ්චාත්තාවයක් නෑ. ඉච්ඡා බංගත්වයක් නෑ. ඉතින් මේ මිනිස්සයා මෙහෙම මිනිස්සෙක් දැකපුවම මායයටවත් බෑ මේ මිනිස්සයා කනගාටු කරන්නේ. සතිය තියෙනවනම් හොඳයි. නැත්තම් ඒත් හොඳයි. ඉතින් මේකට අපේ සිංහලෙන් කියන දේ හොඳම රූපකේ නැත්නම් නිදර්ශනය තමයි මිනිස්සෙක් පන්සල ගිහලා ආමඳුරගෙනුට ආරාධනා කරලු ආමඳුරනේ අපේ ගෙදර දානයක් තියෙනවා 19කට විතර දෙන්න ඕනේ 19ක් නම් ඉන්නවා කිව්වා. ඔබ වහන්සේ වැඩියොත් හොඳයි කිව්වා. නොවැඩියත් හොඳයි. නොවැඩියත් වැඩියත් හොඳයි කියලා කිව්වා. ඉතින් ආමතුරු දැනගන්න ඕනේ මොකාටද මේ ඉන්න හදන්නේ. වැඩියත් හොඳයි, නොවැඩියත් හොඳයි, නොවැඩියත් වැඩියත් හොඳයි කියලා කියනවා. සතියත් කියන තියෙන එච්චරයි මම මේ භාවනා කරන ඔබ වැඩියත් හොඳයි, ඔබ නොවැඩියත් හොඳයි, නොවැඩියත් වැඩියත් හොඳයි කියලා සතිය පිළිබඳ නොසලෙන දැනට ගියා නම් මං කියනවා මගේ රිට්‍රීට් එකේ නෙවෙයි ජීවිතෙම වැඩගත්තයි. ඒ මනුස්සයාට තමන්ගේ ජීවිතේ වෙච්ච සෑම වැරද්දකටම වෙන්න තියෙන වැරදි වලට සමාව දෙන්න පුළුවන් මේ කොච්චර සත්‍යමත් වුණත් අසත්‍යමත් වුණත් manussකමට මොකක්වත් වෙනසක් වෙන්නේ නැහැ. එදාට තමයි මනුෂයා manussකම කියන එකේ අර්ථය අවබෝධ කරගන්නේ. අපි manussකම දකින්නේ ඥාන පිරිමිකමේ, කුලවන්තකමේ, වස්තුවේ බුදුදලේ සතිය තියෙනවද නැද්ද කියලා. නමුත් මේ ඔක්කොගෙම තියෙන බෙරලි වෙස්මුණු සමහිතින් බලන්න පටන් ගත්තට පස්සේ තමයි තේරෙනවා මේ පෙරලි මොනවා වුණත් manussක මේ මොනම වෙනසක්වත් වෙන්නේ නැහැ. ඒක වෙනමම සම්පත්තියක්. අපිට මේ සෑම ප්‍රශ්නයක් මතුවලා තියෙන අපිට manussකම අමතක වෙච්ච නිසා. අපි දකින්නේ ගෑණියක් පිරිමියෙක්. අපි දකින්නේ ප්‍රිය අප්‍රිය කෙනෙක්. අපි දකින්නේ හතුරෙක් මිතුරෙක් මිස කවදාකවත් අපිට අපේ manussකමට බහින්නත් බෑ අනිත් කෙනෙකුගේ manussකමට අල්ලන්නත් බෑ. මොකද ඈත තියා දුර ඉඳලා අපි මැනලා ඉවරයි. මෙයා අහවලා එයාට මෙහෙමයි කරන්න ඕනේ. එනවා සත්‍යමත් වෙනකොට වෙනකොට දකින්න එහෙම මනින ගතිය පවා බුදුහාමුදුරෝ මාන්නක්කාරකම කියලා කෙලෙසක් වශයෙන් හඳුල්ලා තියෙනවා. එන මනුස්සයගේ වැඩ ගන්න වාසි ලබා ගන්න දඟලන ගතියට කියනවා තෘෂ්ණාව කියලා. එයා පොඩි කෙනෙක් මම ලොක් කෙනෙක්, එයා ලොක් කෙනෙක් මම පොඩි කෙනෙක් කියලා මේක මේ මනින්නෙත් නැතුව මේ මමයා කියන එකත් නැතුව ඉන්න නම් මේ සතිය පුදුම සම අවස්ථාවක් දෙනවා. හැබැයි මේක ප්‍රශ්නේ තියෙන්නේ මේක අඩු ගානේ සුතමය වශයෙන් වත් තේරුම් ගන්න තරම් විප්ලවීය හැඟීමක් නැති වුණොත් එහෙම නැත්නම් රැඩිකල් වාදී නොවුනොත් ඕම නෙමේ මෛත්‍රී බුද්ධ සාසනය ඇවිල්ලා භාවනා කරත් ගොඩ එන්න නම් බෑ. ගන්න පුළුවන් සමත භාවනා ගන්න පුළුවන් සිල්වන්ත වෙන්න පුළුවන් නමුත් මේ විපස්සනා විදිහේ තියෙන මේ පන්නරේ ලබා ගන්න නම් මේ බුද්ධ ශාසනයේ කිසිම අඩුවක් නැත්තේ නෑ තමයි මෙතෙක් කරගෙන ගිය ගමන් වලදී හැම වෙලාවෙම සතුටු වුණා භාවනා හරි ගියා වැරදුණා කියලා මං සතිමත් වුණා අසතිමත් වුණා කියලා ඒ තාකල් මතක තියාගන්න තාම මොන්ටිසෝරි පන්ති කවදා හෝ අපි උසස් පෙළට ගිහිලා විශ්වවිද්‍යාල මට්ටමට ගිහිලා පශ්චාත්පාදී ලබන මට්ටමට යනවනම් සතිය තිබුණාත් සතිය නොතිබුණාත් ශද්ධාව තිබුණාත් ශද්ධාව නොතිබුණාත් වීර්යවන්ත වුණාත් කුසීත වෙලා නින්දට වැටුණාත් සමාධිය තිබුණාත් සමාධිය නොතිබුණාත් ප්‍රඥාව තිබුණාත් ප්‍රඥාව නොතිබුණාත් නොසලී සිටීමේ ගුණයක් තියෙනවා. ඒක මේවා ගැන නොදැන නොසලී සිටීමට කියන අඥාන උපේක්ෂාව කියලා. නමුත් මේ දෙකම දැනගන්න. මට හොඳට ශ්‍රද්ධාව දැන් තියෙනවා දැන් ශ්‍රද්ධාව නැහැ. මට හොඳට වීර්යය තියෙනවා දැන් මේ වෙලාවේ වීර්යය නැහැ නිදිමතක්. ඊළඟට හොඳට සතිය තියෙනවා මේ වෙලාවේ සතිය නැහැ. මට හොඳ සමාධියක් තියෙනවා මේ වෙලාවේ සමාධිය නැහැ. මට හොඳ ප්‍රඥාවක් තියෙනවා මේ ප්‍රඥාව නැහැ කියලා මේ දෙකම දැනගෙන දෙකෙන් එකක්වත් අල්ලන්න නැතුව අඩු ගානේ මැදවත් අල්ලන්න නැතුව හරි අමාරුයි තර්කයට දාලා කියන්න වෙන වචන ඇත්තේ නැහැ. එතනදී සැලෙන්නේ නැති කතියට ආවට පස්සේ තේරෙනවා තාමත් සතියෙන් කෙරෙන්න හැව ඇර ඇර හැව ඇර ඇර සතිය පරිණාමයටපත් වෙයි අපිට උදව් කරනවා. ඒ නිසා භාවනා ජීවිතේ කවදාකවත් වැරද්දක් කියලා එකක් නැහැ. හැම වැරද්දක්ම මැත්තේ හරියන්න දෙන ආදර්ශයක් විතරයි. ඒ නිසා භාවනා කරන එක භාවනාවට පෙළඹෙන එක අපිට කරන්න බැන්නම් අපි පුළුවන් කෙනෙකුට උදව් කරන්න. කරොම් මිනිසෙකුට වඳින්න ඕනේ. ඒකල ප්‍රාර්ථනා කරන්න ඕන අපිට පුළු පුළුවන් වෙලාවක මේ අත්තරදි ටික මේ හයිය හති තියෙන වෙලාවේ කරලා තේරුම් ගත්තොත් මිෂ වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මරණ මොහොතදී කරන්න බෑ. හැබැයි භාවනාවේ අත්‍යන්ත ප්‍රතිඵල ලැබෙන්නේ ලෙඩ වෙනකොට. වයසට යනකොට මරණ මොහොතදී. ඒ වෙලාවේ කරන්න බෑ නිසා අපි අපිට අනුකම්පා කරනවා නම් අනිවාර්යෙන් මරණ බව දන්නවනේ. වයසට යන බව දන්නවනේ. ලෙඩ වෙන බව දන්නවනම් මේ හයිය ඇති තියෙනවාදී මේක පුරවලා තියාගෙන හිටියොත් ඒක ඒකාන්තයෙන්ම අර අමලියේදී කරදෙදී උදව් කරන බාහිර නැතුව ඇතුළෙම උදව් කරන කල්යාණ මිත්‍රෙක් බාටපත් වෙන නිසා මේක කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච කියන විදිහට යම් කිසි කෙනෙක් අත්ත කුසලයේ කරනවා. ස්වార్థේ සලකලා කටයුතු කරනවා නම් මේ මිනිස්සයා කල යුත්තක් තමයි මේ සති ආදී ධර්ම ටික වඩා ගන්න. පේන්නේ නම් ඒක නිකන් ජීවිතෙන් පැන යාමක් නැත්නම් ආත්මార్థකාමී වැඩක් කියලා. නමුත් හොඳට කල්පනා කරලා බැලුවොත් ඒ මනුස්සයාට විතරයි ලෝකේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ Tamanට උදව් කර ගන්න පුළුවන් වෙන්නේ බුදුහාමුදුරන්ගෙන් ගෙමුත් වෙන් වෙන්න පුළුවන් යාට. ධර්මයෙන්මුත් වෙන් වෙන්න පුළුවන්. සංඝයාගෙනුත් වෙන් වෙන්න පුළුවන් මොකද Taman තුල ඒ ගුණ ධර්ම වැඩෙන නිසා. ඒ නිසා මේ සම්මා සති සම්මා සමාධි සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන මේ ಗುಣධර්ම ටික වැඩෙන්න පටන් ගත්තොත් ඒ මනුෂ්‍ය පරියන්කේ විතරක් නෙමෙයි ශක්මනේ විතරක් නෙමෙයි භාවනා මධ්‍යස්ථානයේ දින්දා කටයුතු වල විතරක් නෙමෙයි gedara දොරට ගියත් ඒ මනුෂ්‍යගේ කල්පනාවල සිතුම් පැතුම් වල පැහැදිලි වෙනසක් ඇති කරනවා. ඒ ගන්න ගැම්ම තව තවත් එවැනි හැඟුම් ඇති කෙනෙක් කාට සම්බන්ධ කරමින් කස කැවි කැවි යන එකක් මිසක් මේ සාමාන්‍ය ලාමක කුසලයෙන් බිමදා ගන්න බැරි වෙනවා. ඒ නිසා එවැනි ශක්තිමත් සතියක් සියලු කාර්ය සම්පාදනය කරන ඇමති කෙනෙක් වගේ වෙන සතියක් සියලු දෙෙහිදී අවශ්‍ය කරන සතියක් වහවහ අපිට ඇති කර ගන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරමින් එවැනි දියක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වේවා කියන අදහසින් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා